අපි කවුරුත් දන්න පරිදි මේ වෙලාව වෙන් කරගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා ජීවිත ධර්ම සාකච්ඡාවක් සඳහා අද අද පිටතින් ඊයේ ප්‍රශ්නම තමයි නමුත් ඒකේ අවසාන කොටස උත්තර දීලා නැති නිසා ඒ ප්‍රශ්නෙම නැවත ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මම ආරාධනා කරන්න සිටිනවා කෙසේ නමුත් මේ මේ ලිඛිත ප්‍රශ්නේ සාකච්ඡා කරද්දී සභාවෙන් කිව යුතු කළ යුතු යමක් තියෙනවා නම් ප්‍රකාශ තියෙනවා නම් ප්‍රශ්න තියෙනවා නම් මේ විවෘත ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. ඒකදී මේ අපි ප්‍රශ්න සම්පූර්ණයෙන්ම කියවනවා මම මේ මේ මතක් කිරීම සඳහා කර්ණීය ගෞරවනීය ස්වාමින් වහන්සේ වහන්සේ පැහැදිලි කෞර්ණීය ස්වාමීන් වහන්සේ පැහැදිලි කළ පරිදි බාහිර රූපය හා ඇස සමග හිත සම්බන්ධ වීමක් නොමැතිව අප පෙනීම ඇති නොවේ. බාහිර අරමුණු සමග ඉන්ද්‍රිය ක්‍රියාකාරී වීම ක්‍රියාකාරී වීම කැඳවන සිටෙහි සම්බන්ධතාවය අවශ්‍ය අවශ්‍ය වේ. කයවන ඉන්ද්‍රිය ලෙස මනින්ද්‍රිය මනස සලක සලකේ මනින්ද්‍රියට අරමුණු ලැබෙන්නේ කෙසේද? අපි ඒ දක්වා ඊයේ සාකච්ඡා කරා මෙන්න මේ කොටසයි අද අපි ඉදිරිපත් වෙන විඥානයේ සිත යනු එකම ශක්ති ප්‍රවාහයක්ද දෙකක්ද යනු දැනගන්න කැමැත්තෙන් කිය. අපි ඊයේ තේරුම් අරගත්තේ මේ ඒ ඒ මනින්ද්‍රයර ඉතුරු ඉඳුරයන්ට අරමුණු කියලා රූප සද්ද ගන්ධ රස ස්පර්ශ හොඳට පේන්න තියෙන ප්‍රකට රූපාරම්මන තියෙනවා මනින්දියට අරමුණු වෙන්නේ ඒ රූපාරම්මන වල දෝංකාරයමයි උදාහරණයක් විදිහට අපි කඳුවලල්ලකට ගිහලා කෑ ගැහුවොත් කෑ ගහලා ඉවර වුණාට පස්සේ ඒ කඳුවලලේ නැවත ආපහු දෝංකාර හඬ එනවා. ඒ වගේම රූපයක් දැකපු ගමන් ඒ හිත ඒ රූපේ මාර්ගමුර කර නැවත නැවත පහළ වෙනවා. ඒ පහළ වෙන්නේ අර ඉස්සර දැකපු රූපේ නෙවෙයි. ඒ රූපය මේ ඒ රූපේ හැවනල්ල අල්ලගෙන ඒකේ දෝංකාරය අල්ලගෙන ඒකදී සරුවත් කරනාංශයේ ඊයේ කියපේකමයි මම මේ ටිකක් තාම වැඩිපුර මතක් කරන්නේ. සර්වචනාංශයේ දේශනාවේ සඳහන් වෙනවා ස්පර්ශයක් සිද්ධ වෙන්න රූපයයි ඇහැයි හිතයි එකතු වෙන්න ඕනේ. මේ ස්පර්ශයේ කොටස් දෙකක් කතා කරලා තියෙනවා මේ විශේෂයෙන්ම නිදාන සූත්‍ර වගේ වෙනකොට රූප ධර්මයන්ගේ ස්පර්ශය පටිඝ සම්පස්සේ වශයෙන් නාම ධර්මයන්ගේ ස්පර්ශය අධිවචන සම්පස්සේ විදියට ඒක නිසා පළවෙනි වතාවට රූප ධර්මයක් ඇහැට ගැහිලා ඇති වෙන ස්පර්ශය පටික සම්පස්සේ කියලා කියන්නේ මේ පටික සම්පස්සේ මතින් ඇති වෙන දෝංකාරය. ඒකේ ඇති වෙන හේවණල්ල අදිවචන සම්පස්සේ කියලා මෙන්න මේ අදිවචන සම්පස්සේ අල්ලගෙන තමයි හිත ඊගාවට නැවත නැවත දිගින් දිගට දිගින් දිගට යන්නේ. ඒක නිකන් කඳු වලල්ලකට කියලා කෑ ගහනකොට ආපහු වෙන දෝංකාරය වගේ ඒ දෝංකාරයම තමයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්ත විද්‍යාවන්නේ ඒ නිසා දෙවෙනි තුන්වෙනි හතරවෙනි මේ චිත්ත විද්‍යාවල මනින්ද්‍රියට අරමුණු වෙන්නේ මනස විසින්ම නිෂ්පාදනය කරලද ධර්මයක් තමයි. එතන මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාණං කියලා තමයි ඒක විස්තර කරන්නේ. ඒ ධර්ම වෙන්නේ ප්‍රකෘති දෙයක් නෙවෙයි. ප්‍රകൃතියක හේවණල්ලක්, ප්‍රകൃතියක දෝංකාරයක්, ප්‍රകൃතිය නිසා ඇති වෙන ප්‍රතිරාවයක් අල්ලගෙන තමයි හිත දවස් නැවත නැවත දුවන්නේ. ඒකට එකක් මේ ප්‍රകൃතිය අල්ලගෙන රූපයක් දැක්කට පස්සේ හිත ඒකම කල්පනා කරලා චිත්ත වීදි රාශියක් දුවනවා. ඒ දුවන හරිය අර රූපේ ගැන හිතාගත් එකක් තමයි කියන්නේ. හිතලුවක් අල්ලගෙන තමයි දුවන්නේ. සද්දයක් ඇහිච්ච ගමන් ඇහිච්ච සද්දේ ආරවුණු කරගෙන හිත කම්පණය වෙනවා. ඒ කම්පණය මතින් ඇති වෙන දෝංකාර අල්ලගෙන තමයි දෙවෙනි තුන්වෙනි හතරවෙනි චිත්‍රවිදි දුවන්නේ. එතකොට ඒ අහපු දේ මුල් හේතුණාට පස්සේ පස්සේ චිත්ත වීඩියෝ වලට හේතු වෙන්නේ ඇහුවයි කියලා හිතාගත්ත දෙයක් තමයි. ඒක නිසා අපි මේ කතා කරාට සංනිවේදනය කරාට ඇහුවයි කියලා කිව්වට අපි හිත අහන්නේ අපි හිතින් කියාගන්න දේම තමයි. ඒක නිසා මේ කියන්නා කෙසේ කිව්වත් අහන්නා සීබුද්ධියෙන් අහන්න ඕන වගේ කියලා කතාවල් අනන්තවත් තියෙනවා. ඒ වගේම අපේ ජීවිතයේ මේක මග අරව ගන්න ක්‍රම ටිකක් තියෙනවා. අපි යමක් දැක්කට ඒක අපිට ඉස්තිර මතිනිකයි කට ගාලා බලනකම් අපේ අත්දැකීම සම්පූර්ණ නැහැ. ඒ වගේම යමක් අතගාලා බැලුවට අන්ධකාරේ ඒක එළියේ බලනකම් අපිට ඒ අත්දැකීම සම්පූර්ණ නැහැ. උදාහරණයක් වශයෙන් කියනනම් අපි හීනෙකදී ඇත්ත වශයෙන් දකිනවා මොක කවදාකවත් අත ගන්න හම්බ වෙන්නේ. ඒක නිසා හීනෙකදී අපිට මෙහෙමයි ඒක වෙන්නේ. අපි ඇත්ත ලෝකෙදී හිතා ගන්න බැරි විදියට බලාපොරොත්තු ඉෂ්ට වෙලා එහෙම නැත්නම් හීනයක් එළුණා වගේ සිද්ධියටක් යනවනම් අපේ ගමේ කතාවක් තියෙනවා මගේ පිට ටිකක් ගහපුවම මට සැකයි හීනයක්ද කියලා මේක කියලා කියන කතාවක් තියෙනවා. මේ යන විදියට මේක හීනයක්ද කියලා සැකයි මගේ පිට ටිකක් ගහපුවම බලන්න මම මේ අවදියෙන් දින්නේ කියන කතාවක් තියෙන නිසා අපි හැම වෙලාවෙම මේ හොල්මන් මත ජීවත් වෙන නිසා හිතට ඇහුණා කියලා හිතාගන්න දේවල් මම තමයි කල්පනා කරගෙන ඉන්නේ. දැක්කා කියලා හිතාගන්න දේවල් මම තමයි මේ කල්පනා කරගෙන ඉන්නේ. මේ ඔක්කොගෙම මේ විදිහට යන්නේ නිසා මේ එකින් එක සාති කරගන්න ගතියක් තියෙනවා. දැකපු දේ අතගාලා බලන ගතියක් තියෙනවා. අතගාලා බලන දේ දකින්න ගතියක් තියෙනවා. මේ විදිහට ඇල්ලීමෙන් තමයි අපි දෙපාරක් තුන් පාරක් සාතිය කරගන්නේ. මේකෙන් මම කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ මනෝවිඥානයේ දිගටම වැඩ කරන්නේ මනස විසින් නිෂ්පාදනය කළ ලද ප්‍රක්ෂේපණයක් මතයි. ඉස්සල්ලා චිත්ත වීදයෙන් ඇතුළේදී දෝංකාරය මත. ඒක නිසා මේවට කියන්නේ විපාක සිත් කියලා මේ අභිධර්මයේ මේ ධම්මසංගණිකාවේ ධම්මසංගණිකාව කියන්නේ විස්තර කරන තැන විපාක සිත් පෙන්නකොට කියන්නේ ආයතන දෙකයි. මන ආයතනයයි ධර්ම ආයතනයයි විතරයි. අනික හැම වෙලාවෙදීම ආයතන 6 ගැන සඳහන් කරනවා. පළවෙනි පන්තියේ චිත්ත වීදි දුවනකොට ආයතන 6ම තියෙනවා. මනෝවිඤ්ඤාණය ගැන කතා කරනකොට ආයතන දෙකයි තියෙන්නේ. මනසයි ධම්මායතනයයි එයින් ඇති වෙන විඥාන හිතයි මත කියලා මේක දැන් මේ නවීන විද්‍යාවේ ක්වොන්ටම් ෆිසික්ස් වලදී ඒගොල්ල මේකට යන්තම් කිට්ටු කරලා දැන් මේක ඔප්පු කරගන්න විදියක් නැහැ, අදාහ ගන්න විදියක් නැහැ. ඒගොල්ලෝ දකින්නේ මේ ලෝකෙට ප්‍රකාශ කරගන්න විදියක් නැතුව බුද්ධ ආගමේ පොත් කරලා තමයි පෙන්ලා දෙන්නේ මේ මේ සංසිද්ධිය භෞතික විද්‍යාවට අහු වෙන්නේ නැහැ. භෞතික විද්‍යාවේ තියෙන වෙන මොකද්ද හතරස් මූල ධර්මයක්. කොට භෞතික විද්‍යාවේ තියෙන එක ඉදurang පහට අහු වෙන මූල ධර්මයේ භෞතික විද්‍යාවෙන් පෙන්න තැයි. මනින්ගේ සිදුවෙන වැඩේට කිට්ටු කරලා දැන් මේගොල්ල අර ද්‍රව්‍යවල අන්තිම කුඩා අංශු වලට ගියාට පස්සේ ඒගොල්ලෝ සඳහා කරලා තියෙනවා යම් ශක්ති ප්‍රවාහයක් රූපයක් බවට පත් වෙන්නේ ශක්තිය ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ ඇහැ ඊතර ගැටුණට පස්සේ කියලා. ඇහැ ගැටෙන්න ඉස්සරලා ඒව ශක්ති ඒ ශක්ති ශක්ති වශයෙන්ම තියෙනවා බැලුවේ නැත්තම් බැලුවොත් විතරක් ඒක රූපයක් බවට පත් වෙනවා. ඇහුවොත් ඒක ශබ්දයක් බවට පත් වෙනවා. ගඳ බැලුවොත් ගඳක් බවට පත් වෙනවා. නැත්තම් ඒක සාමාන්‍ය ශක්ති වශයෙන් කියනවා. ඒ නිසා ඒක රූපය සද්දයක් බවට පත් කරන්නේ බලන්න විසින්. මේක බොහෝම සමාන්තරයි මනින්ද්‍රිය වැඩ පිළිවෙලට මනින්ද්‍රියට එන හොල්මන ඉස්සල චිත්ත වීදීන් එන කම්පණය නැවත අරමුණු කරගෙන ඒ මතින් ජීවන දිවිලක් තමයි අපේ මේ අවදි ලෝකයේ කියන එකේ තියෙන්නේ. ඒක බලනකොට හතෙන් හයක්ම වගේ අපි ඉන්නේ හීන ලෝකේ. ඒ බොහොම අමාරුයි මේ ඉන්ද්‍රම් බද්ධ ඉන්ද්‍රිය බද්ධ විඥානයේද මේ අනින්ද්‍රිය බද්ධ විඥානය කියන එක සම්පූර්ණ අහම්බයක් සම්පූර්ණ විකෘතියක් වගේ ඒකමයි ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ ආනාපානයේ සම්පූර්ණම සංසිඳනකොට ඉන්ද්‍රිය ගෝචර ආනාපානය ඉන්ද්‍රයන්ට අහු වෙන ආනාපානයේ සංසිඳනකොට අපේ මනස යන්නේ ඔන්න ඔතෙන්. එතකොට අපිට මනසට මවා ගන්න මනසට මේ ප්‍රක්ෂේපණය කරන්න දෙයක් නැති වෙනකොට හුස්මත් නැහැ ඒකමැති නේ කම්පන ජාන්තලත් නැති වුණොත් හිත හරි අසරණ භාවයකටපත් වෙනවා මම ඉන්නේ ආනාපානද මේක හීනයක්ද මේක ඇත්තද මේ සතිය කැඩිලාද සමාධිය කැඩිලාද ආදි වශයෙන් අර ආනාපානේ සංසිඳලා සංසිඳලා නොදැනෙන தත්තට යනකොට මේ සරුංගලේ නූල කල්ලා ගියා වගේ අසරණ தත්වයකටපත් වෙනවා අතරමං වීමක් වෙනවා. ඒක තමයි අසරණයි කියලා කියන්නේ. අන්නේ අසරණ தත්ත්වයේ සසරණ වෙන්නයි කරුවත්තන් සඳහන් කරන්නේ ආනාපානෙ ගෙවෙනකොට ගෙවෙනකොට හොඳ සතියකින් ඉඳලා සසරණ தත්ත්වයේ ඉඳලා අසරණ தත්ත්වයට වැටෙන හැටි බලන්නේ කියලා. ඔක දැක්කට පස්සේ අපිට තේරෙන පටන් ගන්නවා මේ එදිනදා ජීවිතේ අපි මෙව බලන්න නැති වෙන්නයි මෙහෙම නොදකින්දයි අරමුණු මාරු කර කර ඉන්නේ. අරමුණු මාරු කරනකොට මේ හොල්මන අහුවෙන්නේ නැහැ. එකම අරමුණේ අරමුණ සංසිඳනකොට මේ මනෝවිඥාණයට අපි ඇදගෙන වැටෙනවා. ඇදගෙන වැරෙනකොට ගුරුවරයා දාලා දුවනවා. භාවනා කරන වැරදි කියලා යනවා. ස්ථානේ හොඳ නැහැ කියලා දුවනවා. ඒ මොකද අර සක්කාය දිට්ඨිය පොඩ්ඩ හෙල්ලුම් කරනවා. සක්කාය දිට්ඨියට පුරුදු බායාව කරගන්න බැරුව යනවා කියන්නේ. එයාගේ මේ මැජික් එකේ ඇත්බැඳුම අහුවෙන්න පටන් ගන්න තරම්. දැන් බරපතල විදියට නෙවෙයි පොඩි දෝෂයක් අහුවෙන වෙලාවක් මේක හොඳට පුහුණු කරන්න පුහුණු කරනකොට මනෝවිඥානයේ විතරක් වැඩ කරන වෙලාවේදී ඇහැ තිබුණට වැඩ නොකරන්නාසේ තැනකටයි යන්නේ. කන තිබුණට ශබ්ද තිබුණට ඇහෙන්නේ නැහැ. නාසය තිබුණට ගඳ තිබුණට ගඳ දැනෙන්නේ නැහැ. දිව තිබුණට කෙලරස තිබුණට දිවක් තියෙන බවක් දැනෙන්නේ නැහැ. කොටින්ම කය තිබුණට මේ කය තියෙන බවක් දැනෙන්නේ නැති තැනකට යනවා. යනවා නෙවෙයි ලේසලා වැටෙනවා. අන්න එතනදී අවදියෙන් ඉන්නවයි කියලා කියන්නේ සෑහෙන සීලවන්තයෙක්ගේ කටයුත්තක්. දුස්සීලයට කවදාහත් එතන දරන්න බෑ, වසන්න බෑ, සහලවන්න. මානසික අසහනයක් තියෙන කෙනෙකුට කවදාකවත් එතන ගියාට පස්සේ මේ වසන්න බෑ, දරන්න බෑ, පොළොව පොළොව හෙල්ලෙනවා වගේ භූමිකම්පාවකගේ සරණ වෙනවා. ඒ වගේම ගුරු උපදේශයක් නැති කෙනාට එතෙන්ට යනකොට අසරණ වෙනවා. ඉතින් සර්වචනාසේ සඳහන් කරනවා මෙතෙන්ට යනකොට මෙතෙන් එහාට ගිහිල්ලත් මේකට සතිමත් වෙන්න නම් පරතෝ ഘോഷය අත්‍යවශ්‍යයි. අනුන්ගෙන් අසා දැන ගැනීම අත්‍යවශ්‍යයි. ඒක සමහරලාට ධර්ම දේශනාවකින් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. ධර්ම සාකච්ඡාවේදී නම් මතුවෙනවා හොඳයි. මොකද හේතුව ඒ අසරණ වෙච්ච කට්ටිය කතා කරනවානේ. මට මෙහෙම වුණා දැන් මම මොකද කරන්නේ කියලා. එතකොට උත්තර දෙනකොට අර බණ කියනකට වැඩිය තොක්කෙන් ඔළුවට තොක්කක් කරනවා වගේ හරියටම තේරෙනවා. නමුත් ඊටාත්ම අලාතුරකින් කෙනෙක් තමයි තමන්ගේ අත්දැකීම ඒ විදිහට ඉදිරිපත් කරන තරම් කමඨාන් සුද්ධ කිරීමේදී පොයින්ට් එකට කතා කරා. හැම දිනාම මල්ලෙන් ගහන එකයි කරන්නේ. කවදාකවත් මේ කීයුතු කාරණාව හරියට ඉර ඇඳගෙන ගිහලා එතෙන් කියන්න තරම් පිරිසිදුයි. එතකොට වෙන්නේ ඔය නරියයි බල්ලයි කතා කර කර ඉන්නවා. ඒ වෙන දේ මොකද්ද කියලා හරියට මම මෙහෙමයි මං ආනාපානෙට හිතේදී ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට මෙහෙමයි වෙන්නේ ආනාපානෙන් පිට වචනයක්වත් කතා කරලා වැඩක් කකුල රිදුනයි කිව්වත් සද්ද ඇහුනයි කිව්වත් ගඳ බැලුවයි කිව්වත් දෙන්නගේ සංනිවේදනේ අවුල් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ ඒ නිසා කොතනකදී හෝ ගත්ත අරමුණ දිගේ මේ මනෝවිඥාණයට යනකම් මෙන්න විදිහට කියනවා නම් විපාක හිත් වලට විතරක් එනකම් මනසත් මනින්ද්‍රියත් මනසත් ධර්මතාවයත් මනෝවිඥානයත් කියන තැනට යනකම් ඉර ඇඳගෙන යනවා කියන එක බරපතල අහඹයක්. බොහෝම කලාතුරකින් වෙන දෙයක්. විශාල අත්දැකීමක් නෙමෙයි. භාවනා ලෝකේ ලොකු දෙයක් නෙමෙයි. නමුත් මේ කතා කරන දේ sannivedanaya පිළිබඳව කියන දේ අහන එකයි අහන දේ කියන එකයි පිළිබඳ ලොකු ගුණයක්. මේ මේ ගුරුවරයා Taman අතර නෙවෙයි. Taman තුලමත් ඒක ලොකු විප්ලවයක් වෙන්න පටන් ඒක තමයි මේ ඒකාග්‍ර කරනවා සමාධිගත කරනවා එහෙම නැත්නම් බල රේඛාව බල රේඛාව සම්බන්ධ කර ගන්නවා. එහෙම නැත්නම් නානා ප්‍රක්‍රම වලට භෞතික විද්‍යාවේ උගන්වන්නේ බල රේඛාව බල රේඛාව සම්ප්‍රේෂිත කරපුවම බල සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. බල රේඛාව ඇද වෙච්ච ගමන් සම්ප්‍රේෂණය සිද්ධ වෙනවා. ඒ වගේම දෙන්න හරියටම පොයින්ට් එකට ආව නැත්නම් සංවේදනයක් වෙන්නේ නැහැ. ඒ මොනවදෝ කීකියා ඉන්නේ. ඒ වගේම සමාධිගත උනේ නැත්නම් ඔතෙන්ට එන්න බෑ. ආවට වැඩක් නැහැ කියන්න බැරි නම් ගොඩුව දකපු හීනයක් වාගේ ඉතින් හැමදාම භාවනා කරුවට මොකද මල්ලෙන් ගගා ඉන්නේ. ඉතින් මං බොහොම සතුටු වෙනවා මං අර බුරුම හිටපු අවුරුදු තුනේදී ඒ ස්වාමීන් වහන්සේ ගහන ගැහිල්ල හරියටම ගහනවා මට ඔය අන්‍යම් පඤ්ඤම් කතා කරන්න එන්න එපා. දවස් දෙක තුන කමටහන් සුද්ධ කරන්න කියනවා short to the point පිච්චි දෙය කියපා. එන්න මොකකින්වත් මට වැඩක් ඉතින් දවස් දෙකක් තුනක් යනකොට එක්කෝ දමල ගහලා යනවා. මේක මේ කමටහනක් නෙවෙයි මේක මේ උසාවියක් මේක හිරගෙදරක් කියලා දමල ගහලා යනවා. හැබැයි හිතපු මනුස්සයාට වැදුනට පස්සේ තේරෙනවා සංසාරේ කච්චර භාවනා කරත් මේක හරියන්නේ නැත්නම් ඉතින් කොතර භාවනා කරත් වැඩක් නැහැ. ඒක මේ තේරුම් ගත්තට පස්සේ ඒක සූත්‍ර පිටකයේදී කොහොමද මේක තේරුම් ගන්නෙ? තව කෙනෙකුට කොහොමද තේරුම් ගසලා දෙන්නේ කියන එක ඊට වඩා භයානක සංකීර්ණ කටයුත්තක්. Taman මේක තේරුම් ගත්තට පස්සේ තව කෙනෙකුට කියලා දෙනවයි කියන එක හැමෝටම කරන්න. ඒක එහෙම මොකද අපි මෙතෙක්කල් හිතාගෙන ආපු තර්ක ක්‍රමයක සම්පූර්ණ වෙනස් තැනකට ඇදගෙන යනවා. ඒක ඒ කාලේ කියන්න පුළුවන්කම. ඒ වෙනදී ඒ කාලේ කියන්න පුළුවන්කම වෙනකොට බුදුජානන් වහන්සේ ළඟ හිටියා වගේම තමයි කිසි කාලයේ වෙනසක් හෝ දේශයේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. මේ ප්‍රශ්නේ මම මේ අමතර ලාභයක් අරගන්නේ ප්‍රශ්නේ අහන්නේ වෙන එකක්. අමතර ලාභයක් ගන්නද ඊගාව එදා කතා කරමු නැති කොටස තමයි විඥා විඥානයේ සහ හිත දෙකක්ද එකම ප්‍රවාහය දෙකම එකම අපේ අපේ මේ සාමාන්‍ය විවාහය බලනකොට විඥානය කියන්නේ හිතමයි නමුත් හොඳට ගැඹුරෙන් බලනකොට මනෝ විඥානයේ මන ආයතනය ධර්මයක් වැදුනට පස්සේ මනෝ විඥානයේ බවට පත් වෙනවා මන ආයතන කියන්නේ බොහොම පිරිසිදු ශක්ති ප්‍රවාහයක්. ඒ ශක්ති ප්‍රවාහයට ධර්මයක් ඇවිල්ලා වදිනවා කියලා කියන්නේ චන්තර කම්පනකමක් ඇති වෙනවා. අන්න ඒක දකින්න විඥානය කියනවා මනෝ විඥානය කියලා. මනෝ විඥානයේ මේ බොහොම ගැඹුරේ තියෙන එකක්. ඒක ඉහළ කෙනකොට ඒකට උපක්ලේශ බැඳීමක් සිද්ධ වෙනවා. උපක්ලේශ බැඳීමක් වෙනකොට මන එක චිත්ත tattරපත් වෙනවා. ඊට පස්සේ මන චිත්ත එන්නේ එන්නේ කෙලසෙන එකම ප්‍රවාහය ක්‍රමයෙන් ක්‍රමයෙන් කෙලසී කෙලසී යන හැටි පිළිබඳව අර්ථකථනයකුත් අපි ඔය මේ හේම්පිටිකේ ඥානසී හම්දෝ පෙන්නලා තියෙන සූත්‍ර පිටින් ඇදලා. නමුත් ඔක්කොම පොදුවේ ගත්තාම එකම ප්‍රවාහය තමයි ඉතාමත්ම පිරිසිදු தත්ත්වය මන ධර්මයක් වදිනට පස්සේ ඒක මනෝ தත්ත්වයටපත් වෙනවා. මනෝ தත්ත්වය උපක්ලේශ බැඳෙනකොට බැඳෙනකොට චිත්ත தත්ත්වයට හිත හිත කියන මට්ටමකටපත් වෙනවා. ඒකෝට චෛතසික ඇති කරනවා, ඉන්ද්‍රියයන් සම්බන්ධ වෙනවා. මේක අර දරුවා බිහි වුණා වාගේ ඊට පස්සේ ඉඳුරන් ඇවිල්ලා එයා මේ ලෝකෙත් එක්ක සම්බන්ධ වෙනවා. මන කියන එක හරියට ගැබේ ඉන්න දරු ගැබේ තියෙන පුංචි කලල රූපේ වගේ ඒක විකාශන වීම තමයි මන මනෝ චිත්ත කියන විදිහට වැඩි මේ විඥාණය විඥානයේ මේ පරිණාම අවස්ථාවල් කියන්නේ. විඥානයේ මනෝ මන විඥානයේ මනෝ විඥානයේ චිත්ත කියන කත්තට වෙනස් වෙනවා කියලා අත්කතනක් තියෙනවා. ඒක එච්චරම අත්‍යවශ්‍ය නැහැ. ඒක දැනගත්තා නැතයි කියලා බහනාට තද බලපෑමක් නැහැ. ඒ නිසා පොදුවේ කියන්නේ මේ දෙකම එකයි කියලා. මොකද්ද දැන් කියන්නේ? අකරණ අවස්ථාවට පස්සම කියලා දෙනවා. ඒක නම එකක් නෑ. ඒක නම් තාම පැහැදිලි නෑ. මනෝ විඤ්ඤාසර වෙන භාවනා කරන එක අසර වෙනවයි කියලා මම කියන්නේ. භාවනා කර කර ඉන්න එක නා කොහෙ ගියාද දන්නේ කරකොලත ඇරේ වගේ වෙනවා. ඒ මනෝ විඤ්ඤාණ කතා නෙවෙයි මනෝ විඤ්ඤාණය ඒත් රජ වෙලාදී. මනෝ විඤ්ඤාණය වැඩ නමුත් අපි දන්න මේ සමීකරණයක නෙවෙයි වැඩේ යන්නේ. ඒ නිසා අපිට පේන්නේ මොනවද මිසින් මොනවද අප්සෙට් කියලා වගේ කියලා. ඉතින් මේ தත්ත්වය ප්‍රකාශ කරන්න අපි පෙළඹෙන්න. අපි හිතන්නේ මේක වැරදිලක් මට වැරදිලා සතිය නැතිලා සමාධිය නැතිලා කියලා. නමුත් මේක තමයි අපේ හැබෑ නිවහන්නේ. මේක තමයි අපේ නියමගේ ඉතින් ඒකෙන් අපි කල්ප කෝටි ගණක් ඈත හිටපු නිසා ගෙදර ගියාට පස්සේ දැන් අමුත්ව ගතියක් අපිට පේනවා. මේකටත් වැඩිය තව ඇතුළට යන්න ඕනේ අපි ගල්ගුවාවේ. ඒ අර කියන මේ ආනාපාන සංසිඳන අවස්ථාව, පිම්බි මැක්ලිම සංසිඳන අවස්ථාව සක්මන් කරනකොට පවා සමහර ලාවට මේක රූකඩෙන් කරෙන්නා වගේ ඔහේ කරනවා Tamanට ගැට කරලා බලන්න පුළුවන් ඉන්න අවස්ථාව. ඉතින් යාම හොඳට සතියෙන් වැඩක් කරනකොට ඒ වැදේ නිකන් යන්ත්‍රයෙන් වගේ යනවා Taman පැත්තක ඉඳලා Taman දිහාම බලන් ඉන්න පුළුවන් වෙලාවක් එනවා. අන්න ඒ වෙලාවේදී අපිට පේනවා මේ මොනවාද ධර්මතාවයක් වැඩ කරනවා. මට ඒකේ පාලන ශක්තියක් නැහැ. හැබැයි හරි පිරිච්ච ගතියක් තියෙනවා. හරි සම්පත්‍ති කර ගතියක් තියෙනවා. හැබැයි සම්පත්‍ති කර ගතිය කියන්නේ සත්පුරුෂයාට විතරයි. අසත්පුරුෂයාට බයක් දැනෙනවා. අසත්පුරුෂයාට කියන්නේ තනි වුණා වාගේ, කොටු වුණා වාගේ, යන්නේමක් මාරුණා වාගේ. ඒ කිය අසත්පුරුෂකම නැති කරගෙන සත්පුරුෂ වෙන්නයි අපි මේ සාකච්ඡා කරන්නේ. අපි ධර්මයේ ඉගෙන ගන්න අපි භාවනා කරන්නේ. ඒක අතුවාචාර්ය මහන්සලා සඳහන් කරන්නේ උන්චි උන්චෝරුවක නගලා මොහොතේ ගැඹුරට ගැඹුරට ගිහිල්ලා ගොඩබිම නොපෙනෙන තැනට ගියාට පස්සේ පහළුවක් දැනෙනවා. දිශාව දන්නේ නැතුව යනවා. බැලුව බැලුව හැමතැනම මේ මොහොතට අවුවැට්ට ඒ ග්ලෙයාර් එක එනවා. ඒක වක්කාර ජනකයි. මුහුදුණක් ඇති කරනවා. එතකොට ඒ මනුස්සයා කොහාට වදිනවද මොනවා කරනවද කියලා දන්නේ අසරණයි. තමයි කාන්තාරයක් මැදට ගියාම සීන භූමියෙන් නොපෙනෙන තරම් ඈතට ගියාට පස්සේ යට උතු දිශා මාරු කියලා වැඩක් වෙනවා. දිශා මාරු වෙනවා බැලුව බැලුවතම මිරිඟු විතරයි පේන්නේ. දිශාව හොයාගන්න බැරි වෙනවා. එතකොටත් පාළු වෙනවා. ඕන හද්දකලයක් මැදට ගියාම දිශා මාරු වලටගෙනවයි කියලා ගම්මු කියන්නේ. නමුත් හැම ගහම හැම දිශාවම සමාන වෙනවා. එතකොට ගම දිශාව හොයාගන්න බැරි වෙනවා. එතකොට අසරණ වෙනවා. මෙන්න මෙහෙම දෙයක් තමයි මේ ඉඳුරංගෙන් අපි උවමනාවෙන් යද්දක වහ ගන්නවා. හද නැත්නම්කට යනවා. ගඳ සුවඳ ජීව රටස දෙන්නේ නැතුව ඉන්නවා. ඒ ආනපාන විතර කල්වල දෙනවා. අල්ලලා දෙනකොට මෙයා බොහොම ජයට දඟලනවා. ඒක එහෙම ඉන්නකොට නතරලා නතරලා නතරලා එක තැනකට ඇවිල්ලා ඩොක් ගාලා ආන්න වැඩනට පස්සේ අපිට පේන්නේ ඉන්ද්‍රයන් හා බද්ධ නොවිච්ච පංචේන්ද්‍රිය බද්ධ නැති විඥානික පැවැත්මක් අපි කවදාකවත් දැකලා නැහැ. ඒක ඇත්තට නිසින්ින්ද යනවා. දැකලා නැති නිසා එක්ක අපි හිත නින්දට වැටෙනවා නැත්නම් සැකකට. වැරදිලා වෙන්න ඇති, මේ සතිය නැතුව වෙන්න ඇති. මොකද මට මේ වුනේ කියලා හිත කරලා පොඩ්ඩක් අත ගාලා එහෙම බලනවා කැලී සැට් එක තියෙනවා කියලා. මොකද බලනකොට එහෙම නැත්නම් මේ ඇඟ නෑනේ. සාමාන්‍ය ජීවිතේ ජීවිතේ හිත පැහැදිලි අභ්‍යන්තරයෙන් එනවා චිත්ත බලවේගයක් හරි දෙයක් කරන්න ඕනේ කියනවාගේ ඈ මොනවා හරි දෙයක් කරන්න හොඳ දෙයක් හරි කරන්න ඕනේ කියන සිතුවිල්ල ගැන ඊට පස්සේ භාවනාව හරි ඒකම ඔලු ඇතුලේ කරදි කරදි කියනවා ඒ කියන්නේ හොඳට හොඳ භාවනාව හරි අවසානයේ ඊට පස්සේ ඒ කියන්නේ භාවනා මාර්ගයට වාඩි වෙනකොට ලොකු හරියක් එනවා මනසට ඒක ප්‍රවිධිකින්වත් අතාරින්න බැරි වෙනවා. ඒ කියන්නේ පින්කරනද සුචත්වාදී වෙන්න අනුන්ට උපකාර කරන ඒ වගේ දෙයක්. ඒ කියන්නේ ඉතින් කක්ක ගොඩක් තමයි. ඒකම හදන්නේ. හදන්නේ කියලා කියන්නේ ඒ කියන්නේ හොඳට හිත මම දන්නේ මම මේ ප්‍රශ්න අහනකොට කඩාන පයින් ගතියක් තියෙනවා මගේ. ඒ නිසා ප්‍රශ්න අහන කට්ටිය බය වෙනවා ඇති මේ ස්වාමීන් එක මොන දෙයක් කරලා බේරෙන්න බෑ කියලා. ඒ හැටි ඉතින් වෙන ප්‍රශ්න කියලා කියන්නේ මේ උරුට්ටුවක් තමයි. ඒ කියන්නේ අර වගේ අපි හිතමු යම් වෙලාවක අනපනේ කොච්චර සංසිඳුණත් පැයක් දෙකක් හරි ඒකේ ඉන්න හිත පුරුදු කරගත්තයි කියලා. හිත පුරුදු කරගත්තට පස්සේ ඒක මේ හරීම සම්පත්‍තිකර අවස්ථාවක්. ඒක හරියට කියනවා නම් මේ ඔක්කොම ශක්ති එකට එකතු වෙලා ගුලි වෙලා මේ හෙන ගෙඩියක් වාගේ හැදිලා තියෙන මේක. දැන් මේකේ ඕන දෙයක් කරන්න පුළුවන් සම්පූර්ණ ශක්ති එකතු වෙලා තියෙන්නේ. මේ පැයක් දෙකක් කතා කරලා නැහැ. පැයක් දෙකක් රූප බලලා හිත වෙහෙසලා නැහැ. ඒක කය නගලලා නැහැ. හුස්ම කිසි කරදරයක් නැහැ. මේ එකතු වුණාට පස්සේ අපි නැගිටට පස්සේ මේක නිකන් ගොජ දානවා. මේක නිකන් උඩ දාන්න පටන් අර ගන්නවා. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන්නේ සම්‍යක් ශක්ති වගේක්. නැත්නම් මහ පුළුල් ශක්ති වගේක් තියෙන කෙලෙසිච්ච නැති. ඉතින් ඒක රැකගන්න එකයි යෝගාවචර විසින් කළ යුත්තේ. ඒකේ උනාට හිතනවා පින්දහමක් කරන්න කාට හරි මේක කියලා දෙන්න පොතක් ලියන්න මොනවා හරි දෙයක් හිතනවා. හිතපු ගමන් කියවන්න ඕන කුණු හරපයක් කිව්වොත් ධර්මෙ මත වෙන පටන් ගන්නවා. මොන්න කැත පොතක් කියුවත් ධර්මෙ මතු කරන්න බලව මොකද හිත තියෙන්නේ බොහෝම පිරිසුදු තැනක. ඉතින් යාට ඒක අර තේරෙනවා මේ අභිඥා පහළ වෙලා වගේ ඕන දෙයක තියෙන හොඳ පැත්ත. අපි ත්‍රිපිටකේ පොතක් කියුවොත් නොකියපු දේවල් තේරෙනවා. ගිහිල්ලා අත ගහලා කාටද වචනක් කියලා දුන්නනේ පොල්ලෙන් ගහුවගේ තේරෙනවා. මේකේ වෙන්නේ මොකක්ද අර එකතු කරගත්ත ශක්තිය බොහෝම ශීඝ්‍ර නාස් වෙනවා. ඒ කියන්නේ අපි මේ අපිට තරම් නොවන අපි බලාපොරොත්තු වෙච්ච ශක්තියක් ඇවිල්ලා ඒක දරා ගන්න බෑ අපි. අපි අපිට කරගන්න බැරි නිසා අපි බොහෝම ඉක්මනට ඒක නිකන් පෙට්‍රල් ටිකක් අරගෙන හිස් වාදනයක උඩ තියෙන නැති වාදනයක තිබ්බා වගේ. ඉතින් උලකට ඕක පීගෙන යනවා. ඉතින් ඒක රකින්න එක උත්හාන සම්පත්තිය වගේ තමයි ආරක්ක සම්පදාව අද ලෝකයේ මේ ආර්ථික ලෝකයේ අපි කියන්නේ පාරිභෝගික සමාජය කියලා තියෙන කන්සියුමර් සොසයිටි එකේ උපයන්න ඔක්කොමලා දන්න එක එක්කත් අරස කරන්න දන්නේ. හම්බෙන හම්බෙන දේ කනවා. කාලා කාලා කාලා කාලා සුපර් මාකට් එකේ තියෙන සේරම දේවල් ගේනවා. ඕනකටත් ගේනවා නැතුවටත් ගේනවා අන්තිමට ඇමරිකාවේ වෙන දෙල්ලම තමයි. බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ කිව්වා ආරක්ක සම්පදාව උත්තාන සම්පදාවට වඩා බොහෝ බලවත් ආරක්ක සම්පදාව. උපයපුදේ රකින්න එක. ඒක දන්නේ නැති වුණොත් අර කනකන් ග්ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ සමාධිය පොඩ්ඩක් එනකොට නැගිටින්නේ සැලසුමක් ගහගෙන. අවල් දෙක කරපු දේ හරියනවා. හරිගේ ගමන් ආයේ කලාතුරකට ආයේ සමාධියක් ඇටලා මොකද ඒකෙන් එන කම්පන චංචල නිසා රාශියක් අපි ඇදිලා යනවා. කාම ලෝක වලට, ජයග්‍රහණ වලට, ලාභ වලට, සත්කාර වලට, සම්මාන වලට, සිලෝක වලට ඊට පස්සේ ආයෙ එන පාරක් මතක නැහැ. ආපු ගමන්ම ආයෙ මෙහාට පයින්. හැබැයි මේක මේ විදිහට මේ අපහාස කරලා කතා කරාට හැම කෙනාට වෙන දෙයක්. ඒ ඉතින් ගියාට පස්සේ හැම කෙනෙකුටම හිතෙනවා. ඒක නිසා භාවනා කරනකොට විතක්ක නමයක් ගැන කතා කරනවා. ඒ විතක්ක නමේදී කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක කියන්නේ අන්තිම කෙලස් විතක්කමනේ. නමුත් ඊට අමතරව තව විතක්ක හයක් සඳහන් වෙනවා. ඒ විතක්ක බැලූ බැලනකොට බොහෝම සුචරිතවාදී. ඒවා බොහොම මේ ලෝකේ නැතිම දේවල්. නමුත් අන්තිම භයානක විදිහට තමන්ගේ අර ශක්ති ටික වියලවල දානවා. ඥාති විතර්ක. මේ ඥාතින්ට උදව් කරන්නේ. පරානුද්යතා පරිසංයුත විතක්ක. අනුන්ට අනුකම්පාවෙන් ගිහිලා උදව් කරන්නේ. අනවඤ්‍යතා පරිසංයුත විතක්ක. මීට පස්සේ නම් මම වැඩ කරනකොට කවදාකවත් නින්දාවක් ලබන්න වැඩ කරන්නේ. හරියටම වැඩේ කරනවා කියලා ආයේ නින්දානුවන්ට වැඩ කරන්න හිතනවා. ඒ වගේම අමර විතක්ක. මම මෙතෙක් කන්න ලෙඩ වුණා, ප්‍රෙෂර් එක හැදුනා. අන්තිම පස්සේ නම් ෆුල් ඩයටින් කරනවා ආයෙන ලෙඩ වෙන්න මැරෙන්නේ නැහැ කියලා ඊට පස්සේ විතක්යක් කරනවා නොමැරී ජීවත් වෙන්න ඒ වගේම ලාභ සංකා ලාභ සංකාභ සත්කාර සංයුක්ත විතක්ක හිත යටින් ක්‍රියාත්මක වෙනවා මම මේ ඉන්නේ අද මේ ක්‍රම ශිල්පයේ වේදේ දන්නේ නැතුව මම හැම කෙනාටම බැදී බොහෝම ලාභයට සත්කාරයට හරියන විදිහ වැඩ කරන්න ඕනේ කියලා ලාභ සත්කාර උපයන විතක්ක තවත් එකක් තියෙනවා ඔය හයම බැලූ බැලමට ලෝකෙ බොහෝම සුචරිතවාදී බොහෝම හිතවාදී විතක්ක. ඒත් වෙන්නේ අර එකතු කරගත්ත වටිනා පුණ්‍ය ශක්තිය මේ මිනිස්සු වගේ සාමාන්‍ය කාම්භෝගී මිනිස්සු වගේ නැස්විලා යනවා. ඉතින් මේ විතක්ක ආවට කඩාපනින්න දෙපයි කියලා කියනවා. මුදුවට අවබෝධ කරගන්න කියනවා. ඔබට මේ ගමනේ යහපතට යන්න ඕනේ නම් ලැබෙන සෑම ශක්ති බිඳුවක්ම අරස කරගන්න. අරස කරගන්න මොකටද? මේ ගමන නිවන් දකින්න එක මිසක්කා ඔය කියන ඥාතියින්ට උදව් කරන්න ඔක්ක ලාභ සත්කාරයවත් පරානුද්දාය පරිසංයුක්තවත් නොමරි ජීවත් වෙන්න ඔක්කත් ලාභ සත්කාර සඳහා නෙමෙයි කියලා ඉතින් ඒක මේ ඒ ඒක පේන්නේ නිකන් ලෝකයට පේන්නේ අසත්පුරුසයි කාට. මේ ਸਰවඥාන්ති කියන්නේ ඕක තමයි සත්පුරුෂකම කියන්නේ. මේ උපයාගත්ත ශක්තිය උපයාගත්ත ඒ පිරිසිදු ශක්තිය මේ පුංචි ලාමක දෙයකට කැප කරන්න බෑ. ඒක පුළුවන් තරම් එකතු කරලා එකතු කරලා අර මේ මේ අවිද්‍යා අන්ධකාරයේ බිඳගෙන යන්නම භාවිත කරන්න තියෙනවා. ඉතින් ඒක කවදාකවත් අබුද්ධෝත්පාද කාලෙක හිතන්නවත් බෑ. බුද්ධෝත්පාද කාලෙක උනත් හොඳ කල්යාණ මිත්‍රයසක් ලැබිලා මම මෙතෙක් කල් කෙරුවලා අහකට ගෙම්බිතු විතර කරන වගේ සමාධිය ඇති කරගන්නවා ඕක විසිකොළලා. ආය සමාධිය ඇති කරගන්නවා විසිකොළලා. ඒකයි කියන්නේ Taman සීලයක් රැක්කට කාඩකට අහිමි කරන්නේ. තමන් සීලයක් කරේ කාගවටත් ඇඟේ හේතු කරන දෙයක්වත් කාටවත් කියාපාන දෙයක්වත් නෙවෙයි. ඒක සංගවා ගන්න. අපි කියන අපිච්චතාවය. අල්පේච්චතාවය, අධිගම අපිච්චතාවය කියලා එකක් තියෙනවානේ. සීලයක් තියෙනවා කාටවත් ඇඟෙන් සීල් රකින්න ඕනේ නැහැ. ඉඳපු ගමන් ඔය පිටුවක් දෙයක් කියලා කමක් නැහැ. මොකද ඒක මිනිස්සු පිටයි සීල් නැති එක්කනයි කියලා කියනවා. ඒගොල්ලෝ සීලයක් හිතාගත්තා කිය තමන්ට ඕන නැහැ තමන් සීල් රැකගන්න. හොඳ සමාධිය තිබුණාට සමාධිය නැති කට්ටියත් එක්ක ඉන්නකොට ගානක් නෑ. ඒගොල්ලයි මගේ කිසි වෙනසක් නෑ. සමාධිය නෑ. කිසි ප්‍රශ්නයක් නෑ. අන්නේ ඒ කොහොමද කියන්නේ? මම කියන්නේ මෙහෙමයි. සුවඳ මලේ රුව එමල දනීදෝ මලකි දුවේ ඔබ හැඩරුව බලන්න එපායි කියලා නන්දමණිගේ සින්දුවක් තියෙනවා. අර දෙන. එතන භාවනා කරන යෝගාවචරය සුවඳ බලක් තමයි. ඔබ මේ හැඩරුව පෙන්න වෙන්නේ නෑ. මම හිල්ලන්තයි කියන්නේ. භාවනා කරන මිනිහට නෙවෙයි නම් සමාධිය කාට දෙන්නේ? ඕක කියාපාන දෙයක් තියෙනවා මට ප්‍රථම ධ්‍යාන ද්විතිය ධ්‍යාන තුන දෙයක් තියෙනවා කියලා. ඒ වගේම මේ විපස්සනා ඥාන ලැබුණා. නිකන් නොදන්න වගේ නැලබුණා එක්කනා වගේ ඉන්නවනම් අර ශක්තිය එනකොට දැනගන්නවා. මේ ශක්තිය ලැබුණාට ඒක දරන්න. ඒකට තරම් වෙන ප්‍රයෝග ඥානයක් අවශ්‍යයි. කටකම නෙවෙයි. ප්‍රයෝග ඥානයක් අවශ්‍යයි. ඒ ප්‍රයෝග ඥාන තමයි එකතු වෙලා එකතු කරලා එකතු කරලා මේක හෙනකෙදී වගේ හදාගත්තට පස්සේ තමයි අර කෙලස් ප්‍රවාහය කඩාගෙන එහෙම නැත්නම් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත ප්‍රාමාස කියන කෙලස් සීමාවක් කඩාගෙන පනින්න පුළුවන්. හැබැයි භාවනා කරන හැම කෙනෙකුටම විශේෂයෙන්ම නිසන්වනේ එළියට ආවට පස්සේ මට තියෙන සතුටක් ඒක. භාවනා කරන හැම කෙනෙකුම අත්දකලා තියෙනවා මට පේනවා. හැබැයි එක එක්කත් ඒක එකතු කරගෙන යන හැටි දන්නේ නැහැ. ඒකට උපමාවක් කියනවා නම් ඔය අඟුලිමාල ඉස්සෙල්ලා ඉස්සෙල්ලා ඒ ගුරු පූජාව සඳහා මිනිමත්න කොට කපන කපන ඇඟිල්ල ගස් යට තිබ්බලු. ගල් උඩ තිබ්බා. හංගලා තිබ්බා. ඒක මොකද මේක මිනි ගඳයිනේ. ඒ නිසා ඇඟේ තියාගෙන යන්න බෑ. ඉතින් අත අනින් අනේ කපුටෙක් ඇවිල්ලා අර කරගෙන. කිවලෙක් ඇවිල්ලා අර ඇඟිල්ල අර ඉතින් පහුවෙන්ද අර ඒක මිනිහෙක් මරලා හම්බ කරාට මොකද? කිව්ල බලනකොට ඒක නෑ. ඉතින් මෙහෙම කාලයක් ගියාට පස්සේ තේරෙන්නේ මේ ලේසියක් නෙමෙයි මිනිහෙක් මරණ එක. නමුත් මේ ඇඟිල්ල කිහිල්ල ගහගෙනම තියාගත්තේ නැත්තම් අනිත් දවසේ බලනකොට නෑ. මේ තියාගන්න බෑ මිනි ගඳයි. සිනි ගඳයි. පස්සේ තමයි බැරිම තැන බෙල්ල දාගත්තා. බෙල්ල දාපු ගමන්ම නමක් පටවනවා අඟුලිමාලට. එහෙම 999ක් කපලා තියෙනවා. ඊට ඉස්සෙල්ලා කපපු ගාන ගාන. නමුත් ඒකෙන් සත පහක වැඩක් නැහැ. මොකද හේතුව තැන් තැන් වල තිබ්බා නූලකට අමුණගත්තේ නැහැ, කවුන්ටුනේ නැහැ, හක්තියක්. ඒක තමයි ආදි ආදි කර්මික යෝගාවචරය මුලින් මුලින් ගොඩාක් අංගුලි මාලාවේ කපනවා. කවල අර කොනේ ගහනවා මේ කොනේ ගහනවා අන්තිම කියලා බංගොත් නැහැ. ඔය කපුටෝ දේවල් අරගෙන ආවිලා උළු වහලලට හංගනවා දැකලා තියෙනවා. පොල්ලතු වහලලට හංගනවා. හංගලා ගිහලා ආයෙ කාලා ආවිල්ලා බලනවා ඔක හොයන්න. හොයන්න හැම තැනම උළු එක වගේ. අර උළු ගැටෙත් කරපු බලනවා. මේ උළු ගැටේ කරපු බලනවා. හොඳට බලනකොට පේනවා ඔන්න කපුටට වෙච්ච දේ උඹටත් ওই ටික තමයි වෙලා තියෙන්නේ. ඒ අද ලැබපු අත්දැකීම අනිත් එකට yaadෙන්නේ. ඒක එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්නේ නැහැ. ඒ මල් මාලයකට මලාමුණන්න වගේ මේ උපමාවක් කියනවා දැන් සර්වඥාන්ත පූජා කරන මල් අපි මල්ලාසෙන උඩ ගිහලා පූජා කරනවා. පූජා කරපුවම හුණකක් ආවොත් මල් විසිරියක්. විසිරි ගියාම ආය ගන්න ගියොත් මල මල ආය අහුලන්නවා. ඒත් මාලයකට අමුල්ලා තිබිලා තිබ්බන ගියාට පස්සේ කොනකින් ඇදලා ගන්නකොට ඔක්කොම එනවා. ඒ වගේ තමයි යෝගාවචර ඉස්සලා ඉස්සලා අඟුලිමාල කපනවා වගේ කප කප අතන හංගනවා ටිකක් මෙතන හංගනවා ටිකක් අනිතරේ කියලා බලනකොට රැ. බැරි තැන තමයි හිතාගන්නේ මේ කට පරිසම් කරගන්න. ප්‍රධාන වශයෙන්ම කට පරිසම් කරගන්න වෙනවා. වචන කතා කරුවට පස්සේ ඕක සම්පූර්ණට එකතු කරගත්ත ශක්ති සේරම කිති කලයයි ගොම කඳුලයි. නිසා අන්තිමට මේ මාතෘකාව මොනවාක් කතා කරනකොට කවුරු ඇහුවොත් උත්තර දෙනවා. එහෙම නැත්නම් පුළුවන් තරම් ඒක කියන්නේ කන්සර්වටිව් කියලා. නැත්නම් මේ ආරක්ෂාව කන්සර්වටිව් කියන්නේ මොකද්ද සිංහල වචනේ? සම්ප්‍රදාන කුල කියන වචනේ. ඒක නෙවෙයි මෙතන මම මේ කියන්න හදන්නේ. මේ අර පිටුපැසුම් දායකයන. පුළුවන් තරම් Taman උපයපු දේ ආයේ ඊගාව දවසට යනකොට වාෂ්පීකරණය නොවෙන්න වහලා හොඳට සීල් කරලා තියාගන්න. ඒක තමයි මේ අල්පේච්ඡතාවය. ඈ? රුගේ. රුගේ. ෆුගෝ ෆුගල් අල්පේචතාවේ උත්තුම විදියට අවශ්‍යයි මේ යෝග ජීවිතයත් එක්ක. අල්පේච වෙන්න වෙන්න වෙන්න වෙන්න තමන් උපේන හැමදේම කටපුංචි කලයකට වැටෙන වතුර වගේ කඳුල කඳුල කඳුල කඳුල එකතු වෙනවා. මේ තැටියකට තිබ්බ පෙට්‍රල් වගේ දැම්මොත් කොච්චර එකතු වුණත් ඒව උහුලකට පියකන පියකන යනවා. ඒක නිසා ඇත්තටම ඕනේ බිස්නස් එකක් කරන කෙනෙක් මුල් කාලේ මේක දන්නේ නැහැ. බිස්නස් වල හරියට මේ අඩුපාඩු වෙන්නේ එයා ඒ ලැබෙන ලාභය එකින් එකට එකට ගෙනියන්න දන්නේ නැහැ. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් කවුන්ට් වෙන්නේ නැහැ කියලා. ඉතින් අපේ අතින් ඒ අතින් හරියට නාස්ති වෙනවා. ඉතින් ඒ නාස්තිය 100ක් නැති කරන්න බෑ. මොකද අපි ළඟ නැහැ ඒ කුසලතාවය. නමුත් ඒ ගුරුවරයෙක් ළඟට ගියාම කල්යාණ මිත්‍රය දැක්කට පස්සේ තේරෙනවා ඒ අත උපේනවට වැඩිය පුදුමාකාර ප්‍රවේශමක් ගන්නව අරස කරන්නේ. උපේපු දේ අරස කරන්නේ. ඒ අර බන්දුල් මල්ලිකාවේ කතාවේ තියෙන්නේ මේ මොකද්ද එකට මේ ගිතෙල් වගේක් නස්ම කරනවද මොකද්ද කරලා පස්සේ ඒක එළියට වැටෙනවා. ඊට පස්සේ පුළුන් කැල්ලක් ගිහිලා අර ගිතෙල් ටික අරන් තියෙනවා. ඒකට ගියා හාමුදුරනේ දෙන අම්මට උඩ මේ ගෑණිගේ තියෙන මසුරුකම බලමු අර කෙල දාපු එළියට දාපු ගෙතෙල් ටික උනත් ගත්තනේ අම්මා මුන්ගෙන් නම් කවදාකවත් දානයක් හම්බ වෙන්නේ නැහැ කියලා මේ මේ තරම මසුරුයි කියලා හිතනවා. හැබැයි මල්ලිකාව දන්නවා මේ හාමුදුරන් දාපු පරිවිතක්කේ. ඊට පස්සේ කියන සාංශ දාන දෙනකොට අපි අතපාදි කියලා දුන්නට හම්බ වෙච්ච දේ ආරසා කිරීමකින් බලනකොට මේක මෙහෙමයි කියන්නේ. අපේ අප්පච්චි ඉන්න කාලේ නිතරම කියන කතාවක් තමයි හම්බ කරන් ඉගෙන ගත්තට වේදම් කරන් ඉගෙන ගන්න නැහැ කියන්නේ. කොච්චර හම්බ කරත් ආයස අපේ අම්මා හිතුණා ගැටයක්. පොල්ගේ පොල් ගෙඩියක් එකගෙන රතපාලක් කම්මච්චව ගැටයක් ගහන සාරිකොණ ගැට ගහන උක ඉනේ ගහන තමයි ඉන්නේ. ආය හම්බුඩෝ සතය දෙන්නේ නැහැ කපට. ඒක හම්බු වෙන කලාතුරකින් ඒක හරියට ගණන් කරලා අරන් තියාගෙන ඉන්නවා. පුදුම අමාරුවෙන් තමයි වේදම් කරන්නේ. ඉතින් ඒක අපේ සිංහල සාහිත්‍යයේ ඉදා තිබිච්ච ස්වරූපයක්. අපිට හම්බෙච්ච හැමදේම කවදාකවත් නැස්ති කරන්නේ ඒක අත්‍යවශ්‍යයි මේ භාවනා ජීවිතේ, සිල් ජීවිතේ නැත්නම් දානෙක වුණත් කමක් නැහැ. කෙරුවට පස්සේ ඒක මේ අල්පේච්ඡතාවය. කවදාකවත් ඒක කියා පාණ්ඩයක් නෑ, අන්ධහැරයක් නෑ. මේ අනුන්ට වැඩි උස්කල කතා කරන්න, අනුන් පහත් කර කතා කරන්න යන්නේ. ඇත්තටම මට කියයි මේකෙදි මේ මේ මේ ප්‍රශ්නෙට තනි උත්තරේ කතාවමයි. තන්නේ ක්‍රම විනාශය සිද්ධ වෙන කතා. යෝගාවචරය අතර තියෙන්න ඕනේ ආර්ය කුෂ්ණින් භාවය කියන්නේ මොකද්ද? කතා නොකරන. මුලම දවසේ තිබ්බන. කතා නොකර ඉන්න එකයි. ඔබ අන්තිමට බෝධාරාමෙට කිව්වොත් මම ඒක කරනවා. ඒක හොඳයි. ඒ දැන් කතා කරගෙන ඉන්නේ බැලුවේ. ඒකෙන් දැන් අනිත්‍යතු ගන්න කෙටි උත්තරයක් දුන්නාම බෑ. ඒකට ආයෙ ප්‍රශ්න කතාස්නේ මතුවෙලා ඉන්න කතා කරන්න වෙනවා. නමුත් අපි තේරුම් අරගන්න ඕනේ කතා කරන්නේ මොකද්ද මතර කතා නොකර ඉඳලා. ඒ නිසා මේ අපේ තියෙන ద్వාර තුනෙන් මන මනෝද්්වාරේ වචීද්්වාරේ කායද්්වාරේ කියන එකෙන් කිතේරියවා දුමාකාර විනාශයක් සිද්ධ වෙන්නේ වචීද්්වාරේ. කතා නොකර ඉඳලා කිටි උත්තරය දුන්නත් කැපෙනවා වැඩි කොහොම වුණත් මේ මේ මේ වචනයේ තියෙන මේ කියන මේ නාස්තික ස්වභාවය. රජ මේ ලෝකේ තියෙන හැම යුද්ධයකටම අතිවිච සෑම යුද්ධයකට හේතුලා තියෙන ක්‍රියාවක්වත් 50ක්වත් නෙමෙයි වචන. ඒකන වචනේ හැම වෙලාවෙම අපි වරදවල අඳුර ගන්න මොකද සංවේදනයක් වෙන්නේ අපේ අතර කවදාකවත් සංවේදනයක් වෙන්නේ වෙන්නේ මොකද්ද හරුපයක්. ඔය කොන්ෆරන්ස් තිබ්බට ඔය ටෙලිෆෝන් කෝල් කරාට ඔය පත්‍ර කියවට ඔය ටෙලිවිෂන් කරුවට කවදාකවත් අවශ්‍ය දේ සංවේදනය වෙන්නේ නැහැ. එහෙම සරුවචන් වහන්සේගේ වචනේ නැත්නම් සර්වඥාන්ති කියන කතර මේ සම්පූර්ණ සර්වඥතා ඥානෙ ඉස්සලාම sannivedana උනේ ලාවට හරි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට. ධම්මචක්කපවත්තන සූත්‍රේ මම කියන්නේ කොහොමද මට තේරෙන්නේ සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වුණේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ හින්දා. කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ අවබෝධ නොකර ගන්න බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධ වෙන්නේ නැහැ. නිකම් සම්බුද්ධ විතරයි. සම්බුද්ධ ගැන අවබෝධ කරගන්න පුළුවන් අනුන්ට කියලා දෙන්න බෑ. අනුන්ට කියලා දෙන්න අනිත් එක්කනගේ දක්ෂකමක් තියෙන්න ඕනේ. ඒක මේ මේකයි මේ කියන්න හදන පොයින්ට් එක මෙච්චර වචන ගානේ මෙච්චර ඔක්කොම කියන්නේ මේකයි කියලා අවබෝධ කරනවා කියන එක බුදුහාමුදුරගේ ගුණයක් නෙවෙයි. අවබෝධ කරන්නේ ඒක දැක්කපු ගමන්ම කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ යංකින්ච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මා කියනකොට බුදුරජාණන්ට උදම් වෙනවා. අඤ්ඤාසිවත වූ කොණ්ඩඤ්ඤෝ අඤ්ඤාසිවත වූ කොණ්ඩඤ්ඤෝ කියව අනේ කොණ්ඩඤ්ඤට වෙනසක් වුණා. ඒක බුදුරජාණන් වහන්සේගේ ලොකු ගුණයක්. ඒක නොවුනනම් බුදුහාමුදුරුවෝ පහළ වෙලා නැති වෙන්නේ ඉඳි තිබුණා අපිට ධර්මයේ තුරු නැහැ. අහගන්න කෙනෙක් නැහැ. ඉතින් එතනින් තමයි ධර්ම සම්ප්‍රේෂණය sannivedanaye සිද්ධ වෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ කොණ්ඩඤ්ඤ හාමුදුරුවෝ එක්කෙනෙකුට බණ කියලා. කොණ්ඩඤ්ඤ සාංශේ ඊට පස්සේ මුළු ත්‍රිපිටකේ කිසි තැනක සඳහන් නැහැ. චිර රාත්‍රත්වයන් අතර කියලා ලොක්කා කියලා මේ උපාධියක් දීලා තියෙනවා. කිසි කෙනෙකුට බණ කියලා නැහැ. ඒක අවබෝධ කරගන්න පුළුවන් කියලා දෙන ගන්න. ඈ ඒ වුණාට ඒ පස්වක මහන්නතර නායකයා ශක්තිය තිබිලා තියෙනවා. ඉඳලා තියෙන ඇත්තොත් එක්ක. ඊළ කැලේ තුල ඇත්තොත් එක්ක ඉඳලා තියෙන අවිකලම. නමුත් උන්වහන්සේ ලොකු මේ සාහාක්‍යයක් වුණා. හරුවචනාංශය තව කෙනෙකුට කියලා දීමේ හැකියාව තියෙනවායි කියලා ඉස්ලාම උකහා ගැනීමේ සාහාක්‍යයක් වුණා. නමුත් උන්වහන්සේට බෑ තව කෙනෙකුට කියලා දෙන්න. ඉතින් මේ කතා කරනකොට ඒකේ තියෙනවා මේ ප්‍රතිඋත්පන්න ධර්මතාවයක්. තව කෙනෙක් අවබෝධ කරන්න පුළුවන් එයාට තව කෙනෙකුට කියලා දෙන්න පුළුවන්. ඉතින් අර අවබෝධත් කරගෙන කියලා දෙන්න පුළුවන් කෙනා තමයි ඉතින් පහන් කණුවක් වගේ සාසනයට අවශ්‍ය වෙන්නේ. ඒක ඉස්සල්ලාම මේ මේ පිළිකෙනක උදව්වක් නැතුව ස්වයම්බෝ ඥාණයෙන් අවබෝධ කිරීමේ හැකියාව තියෙන හරුවත් සම්මා සම්බුද්ධ ඥානසෙට විතරයි. ශ්‍රාවකයන් අතර සමහරට අවබෝධ කරන්න පුළුවන් කියලා දෙන්න බෑ. ඒක ඉතින් අර පුන්නමන්තානි පුත් ආමඳුර එහෙම මොනවද කියන්නේ සිව්පිලිසින් බියපත් මහරහත් අපේ මොනවාක් නැහැ කාටද කියලා දෙන්න හරියටම මේ හිත දැකලා හරියටම මිටියට ඇණියට මිටියෙන් ගැහුවා වගේ ඩොක්කක් කරනවා වගේ හරියටම කියලා දෙන්න. නමුත් මේක බෑ. ඒ නිසා අපි ළඟ තියෙන සෑහෙන ගතිය අපි මේ දෙයක් උකහා ගැනීමේ හැකියාව. දේවල් නැත්තේ නෑ. දේවල් අනන්තවත් තියෙනවා. නමුත් අපි උකහා ගන්නේ අපේ ලාභයට, අපේ වාසියට, අපේ මනාපයට. එතකොට කවදාකවත් වෙන්නේ නෑ මේ නෛර්යානික සීසත් ධර්මයට යන්නේ නෑ. දැනුම එයි. බෞසුත භාවය එයි. නමුත් ඒත් එකම පාවාදීමක් වෙන්න ඕනේ. කැපකිරීමක් වෙන්න ඕනේ. ඒත් එකම අපි මේ මොකක්ද කියන්නේ යටහත් පහත් භාවයක් වෙන්න ඕනේ. එතකොට තමයි ධර්මයේ අපේ කෙරේ ක්‍රියාත්මක වෙන්න පුළුවන් ශක්තිය තියෙන්නේ. ඒක ඒක මේ පින්න මෝරණකම් පාරමිතා හරියනකම් ඒ හෙල්ලි හෙල්ලි තරන්දි තරන්දි තරන් තරන්දි කියනවා. සිද්ධ වෙන්නේ මොකක්ද? කිව්වා ඒකෙදි කියන්නේ යෝගාවතරින්ට දෙන්නකන් සමාර්ථක වෙන සංකල්ප ගොඩක් ඇසිල් ගන්නවා. ඒ වගේ එකකදී නිත්‍ය විශේෂණ මුක්තිය වල නැත්නම් ඔය සමාජ කලාවට කටකෙන්න මම මුරේ වහන්නේ ඒ කියනවා වගේ දේවල් තියෙනවා අපිත් අපිත් මේ සරුවචනාංශේ ළඟ ඉන්නකොට අපිට දෙවුර වහන්න අයිතියක් නැහැ. දෙවරු වහන්නේ අපි පූර්ණ කාලේ පූර්ණ සමාජිකත්වය කරන්නේ පාට බහිනකොට. වැඩිහිටිය දකපු ගමන් අපි තනි උරේ ගන්න ඕනේ ඒක තමයි යටහත් පහත් වෙන. ඒ වගේම මේ විවෘත පැත්ත ගගවචනසේ පැත්තට හැම වෙලාවෙම තියාගන්න. මේ මේකෙදී අපි කරන්නේ වාමාංශ කළා තමයි සිවුර කරවන්නේ. මේකේ මේකේ එළිය තියෙන්නේ. ඉතින් රජවරු ඇඳලා තියෙන්නේ මේක රෝමන් ග්‍රීක මේ ශාස්ත්‍රු මේ පඬිතුකෝල්ලා ඇඳලා තියෙන්නේ මේක. යේසුස් වහන්සේගේ ඉස්සල්ලාම රූපේ පළවෙනි බයිබලයේ දාලා තියෙන රූපේ යේසුස් වහන්සේත් මෙහෙම තමයි ඉඳලා තියෙන්නේ. මේ සාටකයක් අරගෙන ඉඳලා තියෙනවා මේ පැත්ත විවෘතයි. මේක දෙකම වහගත්තයි කියන්නේ නම්බුකාර වෙලක්. මේක ඇරියයි කියලා කියන්නේ ගෞරවයක්. ඉතින් සර්වඥාගේ ඉදිරිපිටදී අපිට අයිතියක් නැහැ දෙවුරු වහන්න. අපි ඉන්න වැඩි හිටි උරු වඳිනකොට හැම වෙලාවෙම ගලවලා සිවුර තනිකොට කොටු තමයි මේවා කරන්නේ. ඉතින් ඒක සංකේතයක් වශයෙන් තමයි. එතකොට මේක මේ සිවුර තිබිලක් තියෙන්නේ යටට අඳින්නේ මේක නිකන් මේ ක්ලෝක් එකක් වගේ. මේ කියන්නේ උපාදි ලෝගුවක් වගේ එකක් උඩින් දාගෙන විතරයි ඉඳලා තියෙන්නේ. පස්සේ තමයි ඔය බලංගොඩ ආනන්දමච්ච හම්තුක නිතරම මගේ කී කිය හිටිය. දැන් තමයි ඒක යටත් ඇහෙන්න අපි අඳින ක්‍රමයක් ඉදගෙන තියෙන්නේ. ඉස්සර තිබිලා තියෙන්නේ මේ සිවුර උඩ උඩුකය වහන්න විතරයි. යටිකය වෙන ක්‍රමයකට. උඩුකය වහන එක නිකන් රෙද්දක් කරන්නේ මෙහෙම දාගන්න. ඒක තමයි සිල්වතත් සංකේතර කරන්නේ. ඉතින් ආය කරන්නේ දැන් කාලේ ක්‍රමයේ හැටියට උඩුකය වහනවා 60කින් හරි කමිසකින් හරි ඊට පස්සේ සංකේතයට උත්තර සාටකයක් දානවා. උත්තර සාටකය කියලා කියන්නේ සාටකය වැටෙන්නේ වම් අතට උතුරු දකුණ දෙකේ මේක දකුණ නම් මේක වමට උතුරු කියලා කියන්නේ. ඒ උත්තර සාටකය කියන්නේ මේ උරේ වහන්නේ. මේ උරේ අරගෙන ඉන්නවා. ඒක තමයි සංකේතය තිබිලා තියෙන්නේ. ඒකත් පන්සිල් වලට තිබිලා නැහැ. ඉවැපේ පස්සේ සම්මුතිය කියුවා. සීල කරසා කරන එක නම් ඒ ලකුණු පෙන්නනවා. ඒකට කවුරුත් දන්නවා මෙයා මේ සමාදාන සීලයක් තියෙනවා. එහෙම නැත්නම් මේ දැන් කාලේ විදිහට කියනවා රැයට නොකර. මේ එහෙම නැත්නම් භ්‍රමචර්ය රකින්න කෙනෙක් කෙනෙක් සංකේතය. ඒක මේ ඒ දවස්වල තිබිලා තියෙන සමාජ ධර්ම. ඒ දවස්වල තිබිච්ච සමාජ ධර්ම දැන් බුද්ධෝත්තම රජු වුණත් ඉස්ලාම් දාසේ බුදුචානන්සේ දකින්නට සලුව දාගන්න වෙලා තිබිලා නැහැ. උඩ සාටකේ දාගන්න නැතුළු පාර්ථ බැස්සේ. මේ පින්න පාති දකින්නකොට බය වෙලා. සක්විත රජ වෙන්න හිටපු මිනිස්සු මේ තමන්ගේ ගේ ඉදිරියට හිඟා කනවයි කියලා දකින්නට සාටකේ දාගන්න වෙලාවක් නැතිලා තිබුණා. ඉතින් ඒක මේ සංඝයාගේ කරන වැඩේ ලාංඡනයක් විදිහට තමයි උතුම් සල්පදාන. බොහොම යනකොට ආයි අනිත් එකක් ආයි. සම්මාරී මේ ද්වාරයේ ධර්ම වේතාවේදී යෑමට මතකයි මේ සිවුර හරි හතර කියන හරි හතරක් නෙමෙයි. මේ මේක ඇදුරක් වගේ. හතරස් එකක්. හතරස් එකක්. හරි අතරස්ම හරි අතරස්ම මැද අර දෙබ කියන කුඩයින එකක් ඒක නම් ඇත්ත සාමාන්‍යයෙන් ඔත්තේ ඉලක්කම් වල දාන්නේ 5 7 9 ආදි විදිහට යන්නේ ඒව සමහරලාට මැද එක ලොකුවට දා ගන්නවා ඒක එච්චරම මේ මේ හරියට ස්පෙસિෆිකේෂන්ස් නෑ ඒක මේ ඔත්තේ ගානකට තියෙන එක තමයි සාමාන්‍යයෙන් කියන්නේ ඉතින් කියනවා අපේ අපි අපේ සාමාන්‍යනිකාය වගේ නැත්නම් අපිට ස්වාමීන් වහන්සේලා කියන දෙනවා පස්කඩකට තමයි ඉතින් ඉස්ලාම ශූර කඩන්නේ ඊට පස්සේ ලක්කඩ යනකම්ම එයා මේ නවක සාමණේර නවක භික්ෂුවක්. ඊට පස්සේ වස් හත වෙනකොට හත්කඩ නවකඩ කියලා කියනවා. ඉතින් ඒ කියන්නේ වස් වැඩි වෙන්න වැඩි වෙන්න කඩ ගන්න වැඩි වෙනවා. ඉතින් බුරුමේ ගියාන් පස්සේ මට හම්බුණා අද 120ක් තියෙන සිවුරක්. පොඩි මුන්තර මුන්තර වගේ. මම ඉතින් ආකන්දේ ලොකු හම්දුර වන්දනා කරන්න ගියාට පස්සේ ආ නම ඇස් පේන්නේ නැහැ වැඩිය. මේ මොකද්ද කියලා මම ගියා ස්වාමීන් වහන්සේ මම ඒ ගියාට පස්සේ පුණුක සම්පදාවක් කරුවා නැවත උප සම්පදා කරා මට මේ 120ක් කඩ තියෙන සිවුරක්. ඒක ඉතින් ඉතින් මොකුත් නැහැ ඉතින් අවුරුදු 120ක් වස් තියෙන හැමතුගෙනුත් ලැබෙන දෙයක්. ඒක අපිට සම්ප්‍රදායනුකූල බලනවා. මොනවා දැන් මේ නම මොකටද ආව සම්පදා උනේ? මොකද ඒ ගාන්ට හේ කෙරෙන මේ සම් චාරිත්‍රයක් නම්බුකාර විදිහට නැවත උප සම්පදා කරනවා. ඕකට කියන්න තියෙන බුරුම රට නෙමෙයි බොරුම රට කියලා තමයි කියන්නේ. ඔය මොනවද විකාරය? මේක හොඳටම බැන්නා. බොරුම රට තමයි ඔය. ඒ කියන්නේ මේ දැන් ඔය දැන් ලංකාවේ වැඩි කරනවා. ලංකාවේ විජේපිරිකර හට ගිහිල්ලා කිව්වොත් මෙච්චර මේ කඩ කපල මහලා දෙන්නේ කියලා ඒක හින ගණන් ඒ සිවුරක් මේ 9000ක් 10000ක් විතර වෙනවා. මොකද පුංචි පුංචි කපල කපල තුන් තුන් හදන්නවා. හැබැයි ඉරෙන්නේ නැහැ ඒක. ඉරෙන්න බෑනේ හැමතැනම වාටිනේ. හැබැයි හරි බරයි. තුනී රෙද්දකින් ආපුම හරි. ඉතින් තනිපර සිවුර නෙවෙයි හුඟක් කලට ඒ වැඩේ කරන දෙපට සිවුරට. ඉතින් ඒක මේ ඉස්සර නම් ඒක කරන්න බෑ මොකද අතින් මහනෝ නම් හිතන්න අමාරුයි. ඊට පස්සේ තියෙන නිසා කරනවා. ඒ නිසා මේ මාමුසු කෙනෙකුට කඩ කීයක් තියෙනවද දන්නවද? පහන් කඩ. එහෙනම් ඉඳුල් කඩ. පහත් කඩ අට කඩ සිවුර. නානකඩේ. අන්දනකඩේ අන්සකඩේ ඉන්න කඩකාරේ නමුදු කිව්වහම ඈ සමහර කඩේ පොල් කඩ රබර් කඩ එහෙමත් තියෙනවා ආම්ද්‍රෝ කිව්වහම සෑහෙන කඩකාරේ මේකෙන් මේක තමයි අපි ගන්න රියන රියන පහ රියන් පහකුත් මෙච්චරක් ඕනේ දිගට රියන් හතරකුත් මෙච්චරක් ඕනේ පංචමුට්ටිකයයි උසට 4යි මෙච්චරයි. පල්ලට 5යි මෙච්චරයි. ඒක එකටාගේ මේ මෙතනින්ලා මේ ඇටේ ඉඳලා මෙතන දක්ව ඌව වැඩක් නැහැ ඕගොල්ලන්ට ඕගොල්ලෝ මහාන විද්‍යාව අපි කරලා දෙන්න. මේ කියනවාට කියලා දෙනවා. ඒක තමයි රියන. ඒක එකනාගේ හැටියට රියන ගන්න. රියනෙන් දෙක බලලා තමයි ඒ නිසා දෙන්නකොට එක සූර හරියන්නේ නැහැ. ඒක එකනාගේ හැටි හැටියට තමයි හදාගන්නේ. ඒක ඕනට වැඩි කරන්න බෑ. සරුවචනාතිගේ සූරට වැඩි දික් වෙන්නත් බෑ. අඩුම ගණක් තියෙන ඊටදී කොට වෙන්නත් බෑ. ඒ නිසා කවුරුම කවදාකවත් අටපිරිකරක් කවුරුව සංඝයා පාවිච්චි කරන්නේ නැහැ. ඒ මොකද හේතුව අටපිරිකර තියෙන මේ බෙඩ්ෂීට් එක විතරේ පොඩි රෙදි කැලි දෙකක් දාලා දෙනවා. දුන්නට ඕක හරියන්නේ නැහැ. ඒ නිසා මහාලා කරලා තමයි පාවිච්චි කරන්නේ. ඒ නිසා මේ ජාතකතර පීජි පූජාවිතින් අර ශක්තිජරජකම හම්බෙන පූජාවක් නැත්තම් එහි භික්ෂු භාවය හම්බෙන නිසා කරනවා. අත ලංකාවේ ස්ටෑන්ඩඩ් නැඹුරු මේක නම් සාමාන්‍ය විදිහට සෑහෙන රජෙමයි කරන්නේ. ඉතින් ඒ නිසා කරන්නේ මේ රිදි අරගෙන Tamanට උන් විදිහට කඩ කපලා හරි ගස ගන්න එක තමයි කෙරේ. සම්මුතියන්ස ඒක මේ සම්මුතියනේ ප්‍රායෝගිකත්වය නුනන කමන්නේ. ඒ කියන්නේ සම්මුතියක් අවශ්‍යනේ සමූහයක් ඉන්න තැන නිසානේ. දැන් අපි වගේ අයත් නම් නැයි ඇත්තටම මේක උපසම්පදා වෙනකොට ඒකේ උපසම්පදා මේ මේ විනය ප්‍රාතිමෝක්ෂේ විශේෂ කියන්නේ පචිතිය අන්තිම 10ක්ම තියෙන්නේ මේ නානකඩේ මෙන්න මේ මේ අතරමැද size එකේ තියෙන්න ඕනේ සිවුර මෙච්චර තියෙන්න ඕනේ කියලා ඔක්කොම sizes දීලා තියෙනවා. හැබැයි ඒ size එකම ඉන්න මිම්ම හරියටම define වෙලා නැහැ. නෑ ඒකම නෙමෙයි කොහොමද සුගත විදත්ති කියන වචනේ පාවිච්චි කරන්නේ. ඒක සරුවචන්හන්සේගේ වියත කියන එක පෙන්වන්නේ. නමුත් ඒකට අර්ථකථන රාශියක් තියෙන නිසා එක එක ගුරුකුල මත තියෙනවා. නමුත් ඒක ගාක් හරියටම සරුවචන්හන්සේ ඒකට අවධානය කරලා තියෙන බව පේනවා විනය නීති පනවලා තියෙනවා. අන්දරකඩේ මෙච්චරයි ඉංග්‍රීට ලොකු වෙන්නත් බෑ ඊට වඩා පුංචි වෙන්න. නැත්නම් ලොකුම සීමා මෙච්චරයි අඩුම සීමා මෙච්චරයි. ඉඳගෙන ඉන්න මේ පත්කඩේ එක විදියක්. අන්තිම තියෙන්න පුළුවන් මේ ඉඳුල් කඩේක පුංචිම ප්‍රමාණය, සිවුරේ ප්‍රමාණය ඔක්කොම තියෙනවා. ඒ කියන්නේ ඒ අවුරුදු 2500 තුල කිසි කෙනෙක් අර නසංකීයදී නසංකී ඉස්සන්ති වගේ කිසි කෙනෙකුට සංකර කරන්න තියලා නැහැ. ඒක ගාහනකට තිබිලා තියෙන්නේ. දැන් ඒකෙදී මේ තාපසනිකාය ආපු වෙලාවේදී තාපසනිකාය කට්ටිය සිවුරක් දාගත්තනේ. ඒ කට්ටියට සුදුසුකමේට මේක හරියන්නේ නැහැ කියලා. ඉතින් ඒක මේ අන්තිමට ඒ ඒ ඒ සංකර කරන්න ගිය කට්ටියම සංකර වෙලා ඉන්නලා යනවා. ඒ නිසා මේකට හොඳම වැඩේ තමයි ගුරු මතේ ගුරුකුලයේ අඳගෙන ගුරුකුලයේ ඉගෙනගෙන ගුරුනාංශ කියන දේ ගුරුනාංශ කරන්නේ සම්ප්‍රදාය හැටියෙන්නේ. ඒ විදිහට යන්නේක තමයි කරන්නේ. ඒක වැඩක් නැහැ ගිහියන්න මේ කතාව වැඩක් නැහැ වෙන කතාවකට යන්න. මොකද මේ සූරු ගැන කතා කරන්නේ? ඒක කතාවේ මේ මට සත්‍යම මතුවේ උවහස කිව්වේ ඉතක මේ මම කියන්නේ ආනාපාන සතිය ඉඳිටාන් පස්සේ මතුවේ ඒ දැන් උවහසේ ඒක අදහස් කරේ අවබෝධ කරගන්න කියන එක මොකක්ද? කියන්නේ ඒක කියනකොට දැන් මේකට යටත් නොවන එක හරියි. අනිත් පැත්තෙන් මේක එන්න එපා කියලා අපිට කියන්න බෑනේ. ඒ කියන්නේ ඒක ලොකු ස්වාමීන් වහන්සේගේ සමත විදර්ශනා භාවනා මාර්ගය තමයි ඉස්ලාම කීවේ කතාව. නවමහ විතක්කවලදී පළවෙනි විතක්ක තුන රාග දෝෂ මෝහ නිසිත විතක්ක කතා කරන්න බෑ එනකොටම අයින් කරන්න කියලා කියනවා. අනිත් විතර්ක එනවාමයි. බෑ ආපු ගම ප්‍රතික්‍රියා කරන්න එපා කියනවා. මේක නොවිය යුත්තක් කියලා හිතන්නත් එපා. කල යුත්තක් කියලා හිතන්නත් එපා. මේ විවේක වෙනකොට මොහොත දැල ගහනවා වගේ හිත නිතරම ওই විතර්කයක තමයි තියෙන්නේ. මම කොහොමද ඥාතියෙකුට උදව් කරන්නේ? මම කොහොමද මේ බණ කාටද කියලා දෙන්නේ? මම කොහොමද ඊට පස්සේ ලෙඩ නොවී ඉන්නේ? මම කොහොමද ඊට පස්සේ කිසිම වැරද්දක් නැතුව වැඩක් කරන්න කියන එනවා. ඉතින් මේක මේ දිගේ තරංග ගහන්න පුළුවන් ඕනි තරම්. නමුත් වළක්වන්න තරම් අපිට තාම ශක්තියක් නැහැ. ඒ නිසා අපිට හිතන්න පුළුවන් මේ පාළු මේ මේ මොනවා හරි හිස් වුණොත් හිත කය කාය කම්මල වගේ වැඩ. වැඩ කරන්නේ ওই හය දිගේ තමයි. ඉතින් ওই හය බොහොම හොඳ දේවල්නේ. මුකේ පැත්තෙන් බලන කාටද උදව් කරන්න ඥාතිවරු උදව් කරන්න ලෙඩෝ වෙන්නේ. නමුත් මේ හිස් බවක් පිටේ පෙන්වන්නේ. හිතට කිසි එල්ලයක් නැති වෙනකොට පැන නැගින බුබුලු. මේක තමයි අපේ හිත නිතරම තියෙන්නේ. ඉතින් මේක අවබෝධ කෙරුවොත් ඒ මොන තරම් ශක්ති ප්‍රමාණයක්ද මේ විනාශ වෙන්නේ. අපිට මේ ඒක ඒකද ඒක ඒකට අවදි වුණොත් මෙන්න මේ தත්වයකට අපි ඉන්නේ කියලා අපිට තේරෙන පටන් ගන්න මේ හොඳ නරක දෙක කියන්නේ මොන විදියකින්වත් තීන්දුව කරගන්න පුළුවන් එකක් නෙවෙයි මේ හොඳ කියලා ආවට වේදේ නරකයක් හිත නිතරම නම්බුකාරකයක් කරනක හිතියට සතිය නැහැ සමාධිය නැහැ මේ කරන්න බැරි දෙයක් ගැන කල්පනා කර කර ඉන්නවා හරි හොඳ දෙයක් කියලා හිතාන ඉන්නවා නමුත් ඒක අවබෝධ කරගත්තොත් අපිට තේරෙනවා කොච්චරක් ශක්තිය දෝරේ ගලනවාද ඒක අවබෝධ කරගන්න නැතුව ඒක හැරේ නතර කරන්න මේකට උදාහරණයක් වශයෙන් ගන්නවා නම් අජිත මානව පුච්ච කියලා ප්‍රශ්නයක් මේ ඔකට මම මේ සම්බන්ධ කරලා පෙන්නන්නේ ඒකදී අජිත මානවකයි කියන්නේ මේ බාවාරි බ්‍රාහ්මණයාගේ ගෝලෙක් හැබැයි බාවාරි බ්‍රාහ්මණයා බොහොම ඥානවන්තයෙක්. එයා දැනගන්නවා සරුවච්චන්හන්සේ සරුවච්චය වෙන්න ඇති කියලා. හැබැයි මෙයා ගෝලිය හදලා තිනවා බොහොම විනය කරකෝ ධර්ම කියලා දීලා. මෙයාට සැකයක් පහළ වෙනවා ඇත්තටම සරුවච්චන්හන්සේ සරුවච්චන්ද කියලා. ඊට පස්සේ ගෝලේ සාමාන්‍ය කරන්නේ නැති වැඩක් කරනවා. ගෝලේ ඔක්කොටම කියනවා ගිහලා හම්බෙන්නේ කියලා. හැබැයි කියනවා පරීක්ෂා කරන්නයි කියලා ප්‍රශ්න අහන්න එපා ගිහලා ප්‍රශ්නේ හිතපන්. සරුවඥාන්සේ වචනෙන් උත්තර දුන්නොත් සරුවඥයි. ප්‍රශ්න දැනගෙන වචනෙන් උත්තර දුන්නොත් සරුවඥයි කියලා. ඉතින් අජිතමානව පුත්‍රා වහන්නේ සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානංකින් නිවාරේ. සෝතා සවන්ති සබ්බන්ති ලෝකේ සෝතානංකින් නිවාරේ කොහොම හරි මට මම බොහොම ආසාවෙන් කටපාඩම් කරලා හිටපු ගාතාවක් මතක වෙන්නේ එක පදයක් හැම තැනටම ස්වාමීන් වහන්සේගේ ප්‍රවාහ ගලනවා සංකර ප්‍රවාහ වගේක් ගලනවා සමන්ති සම්බන්දි සවන සමන්ති සම්බන්දි සෝතා සෝතානං කිම්පි නිවාදා තම පුච්ඡාමි දුකිය සෝතානං කිම්පිතියරේ අන්තේ තුන්වෙනි එක තියෙන්නේ මම ඔබතුමාගෙන් අහනවා වාරේ. ඒ පුච්චාමි ඔබ වහන්සේගෙන් අහමි කෙසේනම් සෝතානං කියන පිටියරේ. මොකද හැම තැනම හරස් හරස් ඒ කියන්නේ ක්‍රොස් කරන්ට්ස් කියලා කියන්නේ. එහාට ගන්නවා මෙහාට ගන්නවා මෙහාට ගන්නවා. සෝංශ මේවා කීකරු කරන්නේ කොහොමද? ඔය නතර කරන්නේ කොහොමද කියලා අහනවා. හරවතනේ අහන්නේ හැම තැනම ඒ කියන්නේ මේ මේ විවේක වෙච්ච ගමන් හිත සීමාවක් නැහැ නිකන් උලඟට අහුවෙච්ච උණ ගහක් වගේ එහාට නැමෙනවා මෙහාට නැමෙනවා මේ විතක්ක තමයි. ඉතින් මේක කීකරු කරන්නේ කොහොමද? මේක නතර කරන්නේ කොහොමද? ඒකට සරුවචයන් සඳහන් කරන්නේ ශවන්ති සබ්බදී ලෝකේ සතිතේ සංනිවාරේ සෝතානං සංවරං භූමි පඤ්ඤායේතේ පිටියරේ. ඔය ගාථාවේ උඩ මතක් වෙනවා සවන්ති සබ්බදී ලෝකේ සෝතානං කේ නිවාරේ සෝතානං සංවරං බ්‍රූහිමි කින්නසෝතා පිටියරේ කියන එකයි ගාථාව. ප්‍රශ්නේ උත්තරේ දෙන්නේ සමන්ති සබ්බන්ති ලෝකේ. සබ්බන්ති සබ්බ සබ්බදී. මේ මේ මේ හැම වෙලාවෙම මේක යකාය කම්මල වගේ වැඩ. ඒක සර්වඥාන්සේ බාර ගන්නවා. සතිතේ සම්නිවාරේ සතියෙන් කරන්නේ ඒක කම්මලක් බව දැනගන්න එක විතරයි. අවුලක් බව දැනගන්න එක විතරයි. ඒකෙන් පොඩි කීකරකමක් එනවා. හැබැයි නතර වෙන්නේ නැහැ. ඊට පස්සේ ගොඩාක් කල් ඇතගෙන යන්න ඕනේ. දැනගත්තට පස්සේ තමයි මේක කවදා හරි කපලා දාන්න පුළුවන්. උපමාවකට කියනවා අපිට මහවැලිගඟ පොල්ගොල්ලු වෙලෙන් බඳින්න ඕනේ නම් අපිට සිද්ධ වෙනවා එකවරම කොන්ක්‍රීට් බැම්ම ගහන්න බෑ. අපිට කරන්න වෙනවා වැලි බැම්ම වැලි කොට්ට ගහලා ගඟ පැත්තකට තල්ලු කරගන්න වෙනවා. තල්ලු කරලා ඌරක් වතුරෙන් බේර ගන්න වෙනවා. බේර ගන්න වෙලා ඒ ඌර වතුර අයින් කරලා ඕකේ කොන්ක්‍රීට් ගහලා ගහලා ගහලා හෙල්ලෙන්න බැරි විදිහ කොන්ක්‍රීට් කණුවක් ගහ ගන්න වෙනවා. ගහලි වල වතුර ඒ පැත්තේ ගන්නලා එහා පැත්තේ වැලි බැම්මක් ගන්න. වැලි කොට්ට. වැලි කොට්ට ගහලා කොන්ක්‍රීට් බැම්මක් වගේ වතුර පොම්ප කරලා පොම්ප කරලා ඒ පැත්තෙත් කණුවක් ගහගෙන ඔහොම ඔහොම කරලා ගඟ හිමීට මිට කීකරු කරලා තමයි මැදට දාන්න වෙන්නේ මේ දොර. මන්ද කියන්නේ සොරවු දොර. සොරවු දොරේ පුළුවන් තරම් ඇරලා තියන තමයි ගඟ ආරය හදන්නේ. ඔක්කොම සෙට් කරලා තමයි සොරවු දොර වැහුවට පස්සේ තමයි ඉස්සලා ගඟ කීකරු කරගෙන පස්සේ තමයි සොරවු දොරෙන් ගඟ අරස කරන්න පුළුවන්. අන්නර වගේ මේ ගලන ගඟ යම් ප්‍රමාණයකට කීකරු කරගන්න එක తాවකාලික වැලි කොට්ටලින් කරන්නේ. ඒ වගේ අපි මේ දෝරේ ගලන් ගන්නවා මේ හිතවිලි. මේ අර ওই කියන ඥාති විතක් වගේ විතක් යනවා. ඒක දිහා බලාගෙන ඉන්නවා. උත්තර හොයන්න යන්නෙත් නෑ. මේක නරකයි කියන්න යන්නෙත් නෑ. හොඳයි කියන්නේ බලාගෙන ඉන්නකොට ඉන්නකොට දෙනවා කාගේවත් න්‍යාය පත්‍රයකට නෙමෙයි මේක දුවන්නේ. ඒක හුත්තටම තේරෙනවා. කිසිම කෙනෙකුගේ න්‍යාය පත්‍රයකට නෙමෙයි මේක දුවන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකන් අපි මේකට දාසකම් කරන එක විතරයි කරන්නේ. අපි මේ වාල්කමක් කරන්නේ. අපි අපි නිකන් අරගෙන යන එකක් තියෙනවා. උන්නක බලහින්නකොට තේනවා මෙහෙම නිදර්ශනයකට ගිය හැකි දැන් අම්මලා නේද අත්තලත් එච්චර තමයි. දරුවෝ හදනවනේ කියන්නේ මම ඕක හිතු කියන තැන හිටින්ද කියලා දරුවෝ හදන්නේ. භාවනා කරන්නේ කට අම්මට තේරෙනවා අම්මගේ හිතවත් හිතු කියන තැන නැහැ. තාත්තගේ හිතත් නැහැ. ඉතින් පොලිස් ප්‍රධානියා හිතනවා මම මේ පිරිස කීකරු කරන්න හදනවා. ඒ මෝල් වහන්සේගේ ඔළුව බැලුවොත් එimhe ඒකේ ගන්න දෙයක්වත් නැහැ. කිසිම කෙනෙකුට මේක දෙයක් නැහැ කියනකොට තේරෙනවා මේ අපිට විශේෂෝචර දෙයකට නෙමෙයි මේ අත තියන්න හදන්නේ කියලා. භයානකම තේරෙනවා මේක අපි එන්නේ ඉස්සලා පටන් ගත්ත ප්‍රශ්නයක්. අපි මැරලා ගියරත් පස්සේ ඉතුරු වෙන ප්‍රශ්නයක්. අපි සංවචනාංශ මේකදී දැක්ක පොඩි ඉඩක්. උන්වහන්සේ දැක්ක ප්‍රතික්‍රියා නොකර මේක දිහා හොඳට බලාන හිටියා. මේ සිද්ධිය දිහා. එතකොට අපිට එනවා විපස්සනා කියලා කියන්නේ විශේෂ දර්ශනය කියන එකනේ. විශේෂ බැල්ම, ඉන්සයිට්. ඉන්සයිට් කියන්නේ උත්තර දෙන්න හදනව නෙවෙයි. ප්‍රශ්න භයානකම පෙන්නනවා. ප්‍රතික්‍රියා දැක්වීමක් නැහැ. ප්‍රතික්‍රියා කරන්නේත් නැහැ මේ ගැන කනගාටු වෙන්නේත් නැහැ නම්බුකාර කරන්නේත් නැහැ නොදැක්ක බැල්මකින් අනුන්ගේ දෙයක් බලනවා වගේ ඒක නිකන් මේ පැසිව් පැසිව් ඔබ්සර්වේෂන් එකක් කර කර කර ඉන්නකොට තේරෙනවා මේ වැඩේට අත තියන්න අපිට පුළුවන් කමන්නේ අපිට වුණාන්නේ නිරීක්ෂණය පමණයි අන්න එතනදී තමයි යෝගාවචරයගේ අර විශේෂ ಗುಣ අවශ්‍ය වෙන්නේ මේක ප්‍රශ්නයක් කියලා හිත නරක කරගන්නත් එපා මේක හදන්න ඕන කියලා තටමඬ යන්නත් එපා භයානකම දැක් ගන්න මේකේ. කෙලවරක් කරගන්න බැරි බව දැක් ගන්න කියලා. මොකද මේ බලාන ඉන්නකොට ඉන්නකොට ඌක මේ යෝගේ අහුවෙන්න පටන් අර ගන්නවා. සමහර වෙලාවල සමහර තැන්වලදී මේක කීකරු කරගන්න පුළුවන් කියලා. ඒකට තමයි ප්‍රත්‍යාව කියන්නේ. ස්ථානෝචිත ප්‍රඥාව වෙන්නේ මේ ප්‍රශ්නේ අනන්ත කාලයක් දැක දැක ඉන්න පුළුවන්කම තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා අපි ගඟක් අයින කියලා වාඩි වෙලා ගඟ දිහා බලන්නේ. කොච්චර දෝ ගලනවා. ගලනවා ගලනවා ගලනවා. මොන්නම තාලකින්වත් ගඟ අවුල් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවනම් ඒක තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ හිතවිලිත් එනවා. සද්දත් එනවා. වේදනත් එනවා. ආනාපානෙත් යනවා. ඔක්කොම ගියා මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මේ නෙවෙයි. මේක මකට හොඳකුත් නෙවෙයි, නරකකුත් නෙවෙයි කියලා බලන්න පුළුවන් නම් ඒක කරන්නත් බෑ මං හිතන් දවස් 7-8ක් භාවනා කරන්නේ නැතුව මේ මට්ටමකට ගන්න බෑ. අන්නේ බලාගෙන ඉන්නකොට කීකර වීමක් වෙනවා. ඒක මේ නිදර්ශනයක් වශයෙන් කියන්නේ මෙහෙමයි. පන්දිස්වන්නේ සුගන්නන්නේ මෙහෙමයි. දැන් අපිට මේ ගෙවල් හවුසින් ස්කීම් එකක් කියලා. මේක 70 ගණන් විතර ගෙවල් තියෙනවා. මේ කියන ඔක්කොම මධ්‍යම පාන්තික රැසියාව කරන කට්ටිය කියලා. ඉතින් මේ කට්ටිය ගෙවල් හදාගෙන හිටියට දවල් වරුවේ රස්සාවට යනවා. ඉතින් දවල් වරුවේ මිනිස්සු ගෙදරින් ගලින් ගියාට පස්සේ මේක පාළුයි. ඉතින් අපි තුන් හොරෙක් ඇවිල්ලා හැමදාම මේකේ ගෙවල් කඩනවා, එළිය තියෙනවා බඩු ඇරයන්. ඉතින් අරගොල්ලට රස්සාව දාලා ඉන්නත් බෑ. ඒගොල්ලෝ කරන්නේ එතකොට පොලිසිය කියලා පැමිණිල්ලක් කරනවා. මේ අපි ඔක්කොමලා මේ හවුසින් ස්කීම් එකේ ඉන්නේ මේක කවුරු හරි වැඩක් කරනවා අපිට මේක පොඩ්ඩක් හොයන්න කියලා. එතකොට පොලිසිය මොකද කරන්නේ? මේ කා කියන්නේ නැදගෙන ඇවිල්ලා කරන්න බෑ. ඒගොල්ලෝ කරන්නේ රහස් පොලිසිය දාලා තියෙනවා නිකන් කවුරු හරි කරකෙන්න. එතකොට කවුරක්වත් දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා. එතකොට තියෙන්නේ පොලිසිය දාලත් නැහැ නැත්තෙත් නැහැ හැබැයි සර්විලියන්ස් තියෙනවා. බලහන් ඉන්නකොට ඉන්නකොට ආ වේලාවේ යන්නේ කෙනෙක්. එහෙම නැත්නම් ඇතුලේ ඉන්න කෙනෙක් කරනකොට පොලිසිය අර රහස් පොලිසිය සැක කරනවා. සැක කරලා මේ මිනිස්යාට තේරෙන්නේ නැති වෙන විදිහට හොඳට බලන්න. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට යා එන වෙලාව යන වෙලාව අසලාගේ මාමා මෙයාගේ නැන්දම්මා කියලා අහුවෙනවනේ. අහුණාට පස්සේ මෙයාට තියෙන්නේ පොලිසියට ටිප් එකක් දීලා සාක්ෂි වෙන එක විතරයි. පොලිසියෙන් ඇවිල්ලා අල්ලනවා. මෙතනදී වෙන සංසිද්ධියක් තියෙනවා. යම් කිසි විදිහට මෙතනින් පොලිසියට පණිවිඩය ගිහිල්ලා තියෙන්නේ දැන් මේ රහස් පොලිසිය ක්‍රියාත්මක වෙනවා කියලා දැනගත්තනම් හොරා වසට්ල ටික තියුත් තියෙනවා. හොරා දැනගත්තනම් දැන් මේ රහස් පොලිසියක් තියෙනවා කියලා හොරා අනිවාර්යයෙන්ම කොයනවා යන්න අන්නේ වගේ මේ කෙලෙස් පිළිබඳව අවබෝධය යොමු කරලා පමණින් කෙලෙස් කීකර වෙන ගතියක් තියෙන. ඒක දරුවචනාංශයේ දන්න කතාවක්. මම කියෝ විදිහට සටහන් වෙලා තියෙනවා මයි ළඟ. <laughs> උදාහරණයක් හුඟක් මම කියලා අහලා තියෙනවා. නෑ පඬිසාරි උගන්වනකොට කියන හැටි. එයා කියන්නේ කෙලෙස් වලට බය වෙන්න එපා. කෙලෙස් යන්නේ නැහැටි බලන්න ඉන්න. නැත කරන්නේ ගියොත් කෙලෙස් එන්නේ පීයක් ඉනේ ගහගෙන බෝම්බයක් තියන අත ගහපු ගමන් මරනවා. කල්පනා කරන්න එපා. එයාට කරන්න තියෙන්නේ මේ රහස් පොලිසියෙන් දාලා තියෙන රහස් පොලිසියෙන් උනේ සිවිල් ලඬු වෙන්නේ. මේ හොරා දැනගත්තොත් මේ සර්විලන්ස් එකක් තියෙනයි කියලා කවදාකවත් හොරා ඉන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ටික කාලයක් පරීක්ෂා කරගෙන යනකොට හරියටම රෙඩ් හෑන්ඩඩ් අල්ලතැයි. ඔන්නෝග තමයි අපි මේ යෝගාවචර ජීවිතයේ තියෙන්නේ කෙලෙස් රණ්ඩු කරලා නම් වටන්න බෑ. ඒත් අපි මේ හිතාගෙන ඉන්න වහා විශාල මායාවක් කියන්නේ. වැරදි අපි ළඟ තියෙන වැරදි අල්ලලා බලනවා කරන්නේ. ඒගොල්ල හරි බලවත්. ඒක නිකන් හරියට මේ හරස් ගඟකට වැලි කොට දැම්මම වැලි කොට අරගෙන යන්නේ. මොනවා කරන්නේ නැ නොදැක්කා වගේ ඉන්න ඕන. දැක්කේ නොදැක්කා වගේ, ඇහුනේ නැහැ වගේ. ඥානෙ තියෙන්නේ මෝඩෙක් වගේ. කොන්දපණ තියෙන්නේ ලෙඩෙක් වගේ. දහම් පුළුවන්කම තියෙන්නේ මලමිනියක් වගේ ඉන්නේ. ඔය බකන් නිලාගෙන ඉන්න එකයි තියෙන්නේ. ඔය සද්දයක් ආවෝ, රාගයක් ආවෝ, ද්වේෂයක් ආවෝ. බුදුහාමුදුරුවෝ කියනවා රාගේ රාගේ වශයෙන් දැක්කට ඒක අකුසලයක් නෙවෙයි. අපි හිතන්නේ රාගේ රාගේ වශයෙන් දකින්න එක අපේ තුච්චකමක් කියලා. ඒක එන්න හොඳ නෑ. නෑ එන්නත් උනෝගදී බලහන් ඉන්න එක අපේ තියෙන අසප්පුසකමක් කියලා. එකම සත්පුරුෂකම තමයි සංසාරේ නොකරපු එකම දේ රාගය එනකොට රාගය දකින්න. ඒකට රහත් වෙලා ඉන්න ඕනේ. ද්වේෂය එනකොට ද්වේෂය දකින්න. මෝහය එනකොට මෝහය දකින්න. නිදිමත එනකොට නිදිමත දකින්නවා නම් නින්දට යන්නේ ඉඳ තියෙන නමුත් අමර බැල්මක් ඒක. විසම බැල්ම. එතන අපිට රාගය එන්න දෙන්න. මම කියන්නේ රාගය ගෙන්නන්න යන්න බෑ. මම බොරු කියන්නේ නැහැ. රාගය එනවනේ නොවිලේ එතකොට මෙන්න එnde ඉස්සලා කිච් කරු හිත මෙන්න රාග හිත ඇවිසිච්ච මෙන්න ගියාට පස්සේ හිත කියලා මේක දැක්කනම් උන්ට වැඩිය මොකද්ද තවත් මේ විපස්සනා කරන්නේ අපිට වෙලා තියෙන්නේ රාගය එනකොටම මේ පන්දම්පත්තු කරගෙන යකාට කතා කරලා තොවිල් නටල නටපු තොවිලකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ අන්තිමට හොම්බෙන් ගිහින්. උහි යන්නරි. හැබැයි රාගය එහෙම එnde කල්ලාතුව සීලයක් අදිස්ථාන වෙලා තියෙනවා. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ. ඒ කියන්නේ තියටර් එක ඇතුලේ තමයි අපිට ලෙඩේ අල්ලන්න පුළුවන් වෙන්නේ. ලෙඩ අරගෙන තියෙනවා. ඉතින් ඕක ආ මේ සාමාන්‍ය විපස්සනාට නොගිය කෙනෙකුට අපි කිව්වොත් රාගයේ හොදත් නැහැ නරකත් නැහැ එන හැටි බලනින්ද කියලා. ඕනි තරම් අපිව අරදොල තේරුම් අරගන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ මේක අධර්මයේ මේ කතා කරන්නේ මොනවද රාගය එනකොට මකලා පීලා දාන්න එපාද? එහෙම කරන්න බෑ. රාගය කියන්නේ මහා බලවත් ශක්තියක්. අපිට තියෙන එක දිහා බලලා බලලා බලලා බලලා අගේ අලගී මුලගී හොඳට විස්තර දැනගත්තොත් ඒක මියගේ දුර්ලභම අල්ලතයි. රහස් පොලිසිය වගේ යුනිෆෝම් ගාලා යන්න බා. යෝගාවචරකම් කතා කරන්න යන්න බා. සිල්වන්තකම් කතා කරන්න බා. බයපක්ෂව යාට හොඳට නිකන් දරින්න ඕනේ. පාළුගේ වළම් බෙදිනා වගේ රාගෙට, ද්වේෂෙට, මොහෙට නටනට ඉන්න බලවත් ඉවර කරන්න බෑ. අපි අරගෙන යනවානේ. බලන්න බලන්න ඉන්නකොට තේරෙන පටන් අර ගන්නවා මේ සෙල්ලම අපි සංසාරේ කවදාවත් කරලා නැහැ. අපි මෙතෙක් කල් කරලා තියෙන රාගෙ මකන්න හදලා. ඒ තාක්කල් රාගෙ දිනනවා. ඒ නිසා භාවනා කරනකොට සද්ද ඇහෙනකොට ගාලල්ල. ඒක ගාලල්ල හොයන්නේ. වේදනාව එනවා ගාලල්ල. හිතවිලි එනවා ගාලල්ල. අපි අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ගු කප්පරක් ආපු එකට මඩපුවක් ගෙඩියක් ගන්නද කියලා. සත්ත පහකට මේ සංසාරේ පුරාම උනේ හිතවිලි හිතන එකනේ. ඒක දැන් පොඩ්ඩක් ආපුවම කෝකට උච්චර කරප්පන් දාලා නටන්න ඕනේ. හිතවිල්ල කැවිලයි. මේ වේදනාව එනවා අපි අනන්තවත් ඉතින් මේ කාන්තාපක්ෂයට කියන්නේ ඔය කාන්තාපක්ෂයේ චරිචුරු ගාවට ප්‍රසව වේදනාව විතර අමාරු වේදනාව පුරුෂයෙකුටවත් දරා ගන්න බැරි වේදනාවක් කියලා කියන්නේ. ඕකේ තවත් වෙන වේදනාවක් නැති. නැතිලු. ඉතින් ඒක තියෙන්නේ මధుරෙක් ආවයි කියලා චරිචුරු ගන්නවා. මේ පිරිමින්ද නම් කියනවා ඒ පිරිමින්ද ප්‍රසව වේදනාව දරන්න බෑ කියලා. ඔය පිරිමිගේ පඬිතකම් තිබුණාට එතෙන් එනකොට පිරිමි වැටෙනවා. ඒකයි මේ මාතෘත්වය තියෙනවා නේද? ඉතින් මොනවද චරිචුරු ගන්න? ඉතින් පඬිසාන්ත කියනවා මේ ගෑනු මෙච්චර බාහන මැද අත්තන ගින්නේ උඹට දරන්න පුළුවන්. දන්නවා මේ දුක කියන්නේ ආවේනික දුක කාන්තාවට හොඳට තේරෙනවා 160කට වැඩි හැමතැනම කාන්තාව. පිරිමි පක්ෂේ පිරිමි පක්ෂේ ආව ගහ ගන්නවා මර ගන්නවා ඉතින් අවුල් කර ගන්න. නමුත් ඒ එතින්දි පිරිමියාට කාන්තා ගුණය අවශ්‍යයි. ඉවසීමේ ගතිය, ධර්ම ගතිය. ඊට පස්සේ වෙලාව වෙනකොට කඩාන යනවා. එහෙම කියනවා. එහෙම කියනවා. අත එනනේ අතපය විස. නෑ මේ ආතතියේ වයිට් එකක් දෙන්න කට්ටිය ඉන්නවා. කවුද මේ බුදුරජාණන්සේ කියේ හැම මොකද්ද අර මේ කාට මතක නැහැ විශේෂ කාන්තාවකට ඒ විදුවා මේ හැම ගෑණියක්ම මෝඩ නෑ. ලස්සනද කියනවා මොකද්ද මේ මට මතක නැහැ කතාවේ තියෙන්නේ මේ මිනි මරන්න ගෙනියනවා මේ හොරේ ඈ කුණ්ඩලකේසි හොරේ ගෙනියනකොට මේ කුලකාන්තාවක් සිටුදුවක් එක පාරටම අර මිනි මරව කරේ පිළිමද හිත පහළ වෙනවා පහළලා එතනම වැටෙනවා වැටලා තාත්තට අම්මට කියනවා මේ හොරා මට කසාද බඳින්න ඕනේ නැත්නම් මට මේ වයලඳ හිත පහළ වුණා අවශ්‍යමයි. ඉතින් සිටුතුමා හරියට අකම්පාල වෙනවා. අකම්පාල කියනවා උඹ මේ සිටුදුවක් කුලකාන්තාවක් ඒ මිනිවරු හොරෙක් කියලා. අර කාන්තාව කියන මට කරන්න දෙයක් නැහැ ඉවරයි. ඊට පස්සේ අල්ලස් දීලා පුරුෂයා බේර ගන්න. අර හොරාව බේර ගන්න. බේරගෙන මේ දෙන්නත්ින් ගෙවල් දොරවල් හදලා දීලා කාලයක් ඉතින් මගුල කනවා. ඉතින් අර හොරාගේ තියෙන නිතරම තමන්ගේ වස්තුව තමන්ගේ අඹුව තමන්ගේ අඹුවගේ වස්තුව ඒ වුණාට හොරකම් කිරීම ආස. ඒ නිසා උපක්‍රමයක් කරනවා මේ අඟෑනිව මරලා එයාගේ රත්තරන් බඩු ටික ගන්න. ඒ නිසා යාර කියනවා මම මේ මිනිය මරන්න අරගෙන යනකොට බාරයක් වුණා මේ කන් දෙන්නේ දෙයියන්ට. ඒක නිසා මේ අපි දෙන්නේ යන්න ඕනේ බාහිර උපු කරන්න කොහොම සැරසිලි වලින් ඇවිල්ලා මයිත් එක වරේ යන්න කියලා. ඉතින් මේ කාන්තාව ඇත්තටම අර පුරුෂයා කෙරේ සම්පූර්ණ විශ්වාස කරගෙන යන්නේ. ඉතින් මෙයා ඔක්කොගෙම සැරසිලා කඳ උඩට යනවා. ඊට පස්සේ බෙල්ලෙන් අල්ලගෙන කියනවා මම ගෙනාවේ මේකටයි දැන් ඔබ මරනවා ගනි සතරම්බත් කියලා. ඊට පස්සේ අනේ ඉතින් මොකටද දඟලන්නේ මමත් උතුවාගේ පතරබ්බට තෝරගෙන පොඩි හදලා දෙනවා. දීලා කියනවා නෑ නෑ කතා කරන්න බෑ. කියවප මරනවා. ඊට පස්සේ කියනවා මට ඔබතුමා වගේ මේ මට පිළිවඳ හිත පහළ වෙච්ච කෙනෙක් මරනකොට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය අපේ චාරිත්‍රාක් තියෙනවා. හැරෙන්න ඉස්සෙල්ලා තුන් සැරයක් වටේ ගිහිල්ලා පව් සමා කරවන්න ඕනේ. ඊට පස්සේ ඉතින් හොරාෂ්ටා ගන්නදයි වැඩ ඉවරනේ. ඌ කන්දයිනේ හිටගෙන. ඉත දෙනවා වටේ. ඉතින් අර ගෑණි පිටිපස්සෙන් එලා කලු. හොරා කන්දේ පාව. කල්ලුවට තමයි හොරා කල්ලේ පාව වැඩ තමයි මේ අම්මගේ කල්පනා වෙනවා මම මේ රාගේ මෙහෙම දෙයක් මම මේ බේරුනේ දෙමාපියන්ගේ සම්පූර්ණ කුල ගෞරවය නැති කරන මම නැවතත් ජීවත් වෙලා මොකද්ද කරන්නේ කියලා. එකයි කල්පනා වෙන්නේ සරුවචනාට. සරුවචනාගර ගියාට පස්සේ එතකොට හොඳටම තේරෙනවා මේ හිතවල තියෙන වේග ආවට පස්සේ අපේ ප්‍රകൃති අපිට රැකන්න බෑ. කුල චරිත රකින්න බෑ. සීලයක් නෑ මොකක්වත් නෑ කියලා. ඒක සරුවචනාගේ දකින්න හොඳ පැත්තද. බණපදයේ දෙකයි කියනකොටම ඒක අවබෝධයට හේතු වෙනවා. එතෙන්දි කියනවා හැම ගෑණියක්ම හිතෙන් තරම් මෝඩ නෑ. අවස්ථාව හැටියට ඥානෙ තියෙනවා කියලා. ඒ නිසා මේ කාන්තාවගේ තියෙන ඒ අවස්ථානුචිත ප්‍රඥාව සංවර්ධනාසේ කිසි පැකිලීමකින් තමයි අගය කරලා තියෙන්නේ මොකද ඒ වෙනකොට මේ ඉන්දියානු සමාජයේ කාන්තාව කියන්නේ පූර්ණ ආත්මයක් සහිත කෙනෙක් විදිහට පෙන්නලා නැහැ. භාගයක් ආත්මේ භාගයක් තියෙන එකක් කියලා. මුස්ලිම් ආගමේ සාමාන්‍ය පූර්ණ ආත්මයක් පෙන්නේ කාන්තාවට කාන්තාව ඉන්නේ පුරුෂයාගේ පාද පාරිචාරිකාවක් විදිහට. පූර්ණ ආත්මය කියන්නේ පුරුෂයාට විතරයි කියලා. ඒ වගේ පරිසරයක ඉන්නේ සබඳන සම්පූර්ණයෙන් ඔසවලා තැබුවා. ඒක නිසා මේ මේ කාලේ දිහා බලනකොට ඕනම් බහන මධ්‍යස්ථානයේ වැඩි පිරිසක් කාන්තා පිරිස තමයි ගත කරන්නේ. මම කියන්නේ ඒ ඔක්කොමලා මේ ඒ සම ඒ ප්‍රොපෝෂනේට් එකට නිවන් දකින්නවාද කියලා. නමුත් ජනගහණය දිහා බලනකොට පේන්නේ තියෙන එක. ඒක කොහොමඩක්වත් අවශ්‍ය කතාවක් නෙවෙයි අපි වෙන කතාවකට යන මොකද ඕකට ගියොත් මම පැටලෙනවා. පුනේ මේ වහසිත කාලයන් මම දැන් දී කාලේ ගියේ මේ කිස්සජී කතා මේ කිස්සජී ළඟට එනවා මේ යුවලක් ඒ දෙන්න විවාහ වෙන්න කලින් මේ ගීස ගන්නවා මේ ලිංගිකව එකතු වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ දැන් ඒ දෙන්න ඒක ඇඳේ ඉන්නවා නමුත් ලිංගික සම්බන්ධතාවය නැති නිසා දෙන්නටම ලොකු මානසික ආබාධයක් තියෙනවා. ඉතින් ඒකේ පීඩාවටපත් වෙලා තමයි මම හිතන්නේ හිමි චාරිත්‍රයක් වෙන මොකක් හරි ඉන්න වෙන්නදී ගීසුම වෙන්නේ. ඊට පස්සේ ක්‍රිස්තියානි ළඟට ආවම අහනවා දැන් දැන් ඔබ මේ ස්වභාවිකව එන හැඟීමක් නේ දැන් ඔබ සීලය කියලා හිතන්නේ ওই ස්වභාවිකව එන හැඟීම යටපත් කිරීමද දැන් චරිත නිර්මලත්වය කියන්නේ ඕක එපා කියන එකද කියලා ඒ වගේ විදිහට කතා යනවා ඒකම කියන දැන් ඒක එන්න එන්න එපා කියන එකත් කිසිම තීරුමක් නැතිව නැති කියන්නේ අපි අපේ ශක්තිය යටපත් කරනවා. අනිත් අතින් අපි ඒකේ වහලෙක් වුණොත් ඒ අනිත් පැත්ත. හරිම සංකල්පයක්. ඒ උභාන්සි කියපු ටික තමයි ලස්සන දෙතර පැහැදිලි කරන්නේ. ඒකේදී තව පැති දෙකක් පෙන්වන්න පුළුවන් මේ කාමකෝප, ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ අසුචි වේග, මල වේග, ශුක්‍ර වේග වගේ ඇවිල්ලා නතර කරුවොත් අපස්මාර. කෙටිම අපස්මාර රෝග හැදෙන. ඒක ඒක මොනම දෙයක අහුවෙන්නේ නැහැ. ඒ ශුක්‍ර වේග ඇති වුණාට පස්සේ නතර කරගන්න. ඒක අපස්මාර රෝගයට යනවා. කාම මේ මූත්‍රා කරන වෙලාවට මූත්‍රා කරුවේ නැත්නම් අසුචි වේගයවට නැත කියන නැත්නම් ශුක්‍ර වේගයවට නැතද අපස්මාර රෝග හැදෙනවා ඊට පස්සේ කාමයේ ඇති කරන්න ගියොත් ඒ කියන්නේ නැති කෙනෙකුට කාමයේ ඇති කරන්න ගියොත් ඒක අමානුෂික මට්ටමකට යනවා ඒක මේ කියන්නේ සම්පූර්ණ සුචරිතවාදී එතකොටත් පිස්සු හැදෙනවා බේරන්න බෑ ඒ වගේම සම්පූර්ණ කාමයට වශී වෙලා ඒක දිගේ යන්න පටන් අරගත්තොත් ඒත් කෙලසෙනවා නිසා බැලුව බැලමට කොත්තම තරගීමක් බේරුමක් නැහැ. දැන් එතකොට අපි මුලට ගියොත් එහෙම භාවනා කරගෙන ඉන්නවා. අපි සීලයක් අදිස්ථාන කරගෙන සිල්වත් පිරිසක් අර භාවනා කරගෙන ඉන්නවා. ඉන්නකොට අපිට රාග හිතවිල්ලක් එනවා. ද්වේෂ හිතවිල්ලක් එනවා. මෝහ හිතවිල්ලක් එනවා. එතකොට අපිට හොඳම දක්ෂකම හැටියට සරුවචනන්සේ දේශනා කරන මේ රාග හිතවිල්ල මුලැමැදාක බලන්න. ඒතර ද්වේෂ හිතවිල්ල මුලැමැදාක බලන්න. මෝහ හිතවිල්ල මුලැමැදාක බලන්න. මෙන්න මෙතනදී ඒ රාග හිතවිල්ල මතු වෙනවද මතු කර ගන්නවද කියන එක තමයි සංඛාර වෙනව නොවෙනවයි කියලා කියන්නේ. එතන තමයි තාමත්ම සියුම් දේ අපිට වග බලා ගන්න වෙන්නේ. මේ රාග හිතවිල්ල ඇති කරගත්ත දෙයක් නම් ඒක අපි සංස්කර අපේ සංස්කරණය. ඒකට කියන්නේ මේ සසංකාරිකයි. එහෙමනම් ඉතින් බුදුරජාණන් වහන්සේ කාටවත් බේරන්න බෑ. නමුත් අපි කරපු අකුසල කර්ම නිසා හෝ කුසල කර්ම නිසා ඒ රාග හිතවිලි රැලි වශයෙන් එනවා, ද්වේෂ හිතවිලි රැලි වශයෙන් එනවා, මෝහ හිතවිලි වශයෙන් එනවා. ඒව සසංකාරික අසංකාරික වෙන්නේ. පෙර කළ දෙයක විපාක. ඒක තමයි අපි ආහාරයට ගන්න. එන දේ මුල බඳාක බලනවා. එතකොට අපි මේ අහකැන්න තියෙන දේ චක්‍රීකරණය කරලා පොරක් හැදුවා. ඉතින් මෙතනදී මේ සසංකාරිකද මේක අසංකාරිකද මේක කියන්නේ තමයි සතිය සාක්ෂි වෙන්නේ. සතිය නැති වුණොත් අපි තමාරිලාවට මේ නැති රාම හිතවිලක් ඇති කර මේ භාවනා සඳහා මම මේ රාග හිතවිලක් ඇති කරගත්තේ කියලා අපි වංචාවක් කරගන්නවා. එයා සතිය තියෙන්න ඕන නිතරම සතියෙන් කරන්නේ මොකද්ද කිසිම දෙයකට ප්‍රතික්‍රියා නොකර එන දෙයට එන්න දෙනවා. ආවට පස්සේ ඒ දේ මෙන්න මේ දේ ඒකේ මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි කියලා සම්පජඤ්ඤයෙන් අල්ලගත්තට පස්සේ මේක රාග හිතවිල්ලක්ද, සද්ධා හිතවිල්ලක්ද කියලා කිසි වෙනසක් නැහැ. කුසල් හිතවිල්ලත් අකුසල හිතවිල්ලත් හිතවිල්ලක් විතරයි. හිතවිල්ලක තියෙන ස්වභාවය එකයි. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. එතන ගිය පස්සේ මනුෂ්‍ය බේරිලා. ඉතින් මෙන්න මෙතනදී කරනවා සහ කෙරෙනවයි කියන එක, අහනවා සහ ඇහෙනවයි කියන එක, බලනවා සහ පේනවයි කියන එක මේකෙදි මේ ඔය මානුක්‍ය පුත්‍ර සූත්‍රයේදී දරුවචාන්තේ බොහෝම ලස්සනට පෙන්නලා දෙනවා එක තැනක මේ අපි කියන ප්‍රශ්නේ 80ක් විතර විසඳෙනවා මාළුන්ගේ පුත්‍ර කියලා කියන්නේ හුඟා වයසට ගිහිල්ලා පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් සනුවචන ළඟට ඇවිල්ලා කියන අවසරයි සාංශ මං ආරණ්‍යගත වෙලා ඒක ඒ රූපකට්ටෝ කියලා එක පැත්තකටලා භාවනා කරන්නද මට කෙටි ක්‍රමයක් කියලා දෙන්නේ. හුන්නටම බයි. මල්ලා කියනවා උඹලට මෙච්චර 84000ක් ධර්මස්කන්ධ කියලා දීලා තියෙද්දිත් මයි ළඟට ඇවිල්ලා අහනවා කෙටි ක්‍රම කියලා නිකන් සරුවචනස නිකන් නොකලේ කියලා ආ හොඳයි කියලා ඊට කොහමද ඒ ශාන්ති කියනවා වහන්සේ ඉන්නකොට ඉතින් ඇවිල්ලා අහන එක මගේ හැටි කියලා. එතකොට අහනවා මාළුකෙවිට මම මේ ප්‍රශ්න අහනවා මොකද කියන්නේ? යංකින්චි රූපං අති අදිත්තං අදිත්ත පුබ්බන් නපස්සිති නපස්සිසන්ති. යම් කිසි ලෝකේ රූප જાතියක් තියෙනවා කවදාකවත් ඔබලා තැකවරයි. දැනට මේ දැනට බලමිනුත් නැහැ දැකලත් නැහැ දැනට පෙනෙමිනුත් නැහැ මත්තර පේන්නෙත් නැත්තම් එහෙම රූපයෙන් කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා යම් කිසි රූපයක් තියෙන ලෝකේ ඒ රූපේ දැන් මේ බලමිනුත් නෙවෙයි ඉන්නේ. අතීතයෙන් දැකලත් නැහැ. දැන් ඒක විසින් පෙනෙමිනුත් නෙවෙයි. මත්තර පේන්නෙත් නැත්නම් එහෙම දෙයකින් කෙලස් පහළ වෙන්න පුළුවන් කියලා අර ස්වාමීන් වහන්සේ කෙලින්ම කියන නෝ හේතම්බන්ත. යම් කිසි රූපයක් තියෙනවා නම් දකලත් නැත්නම් බලලත් නැත්නම් පේන්නලත් නැත්නම් පේන්නෙත් නැත්නම් ඒක කෙලස් පහල වෙන්නේ නැහැ. ඊටසේ සද්දයක් අහනවා. ගන්ධයක් අහනවා, රසයක් අහනවා, පහසක් අහනවා, ධර්මතාවයක් අහනවා. හයේදීම සුද්ධ වශයෙන්ම කියනවා අතීතයේ තිබුණු දේවල් වලින් හෝ අනාගතයේ තියෙන දේවල් වලින් බැලුවත් පෙරුණත් කෙලස් එන්නේ නැහැ. ඒක හබතන කියනවා මේ වර්තමාන මොහොතේ විතරයි කෙලස් උපදින්නේ. වර්තමාන මොහොතේ ඉඳුරන් හයෙන් එකකයි කෙලස් උපදින්නේ අනිත් පහම නිවන් දැකලා තියෙනවා. ඒ කියන්නේ අපි හරියට තේරුම් ගත්තොත් සදින්ද්‍රියේ එකක් එක්කයි ෆයිට් එක ඒක සතියට අල්ලගත්තොත් ඒ ඒ ඒ හිතටම තේරෙනවා මම රූපයක් බලමින් ඉන්නවනම් මගේ කනේ මේ වෙලාවේ නිවන් දැකලා තියෙනවා. නාසය නිවන් දැකලා තියෙනවා, දිව නිවන් දැකලා තියෙනවා, කය නිවන් දැකලා හිත නිවන්. එහෙමනම් මේ පේන රූපය මතින් කෙලස් පහළ නොවනවට වවලා ගත්තොත් එන්න සම්පූර්ණයෙන්ම නිවන්. හැබැයි ඒක ලේසි නෑ. මොකද ඒකට වසි වෙනවා. දකින්න රේ වශී වෙච්චාම අපි ඇහැ කන දිවනාසෙන් කෙලෙසුන උපදින බව අපිට මතක නැහැ. අන්නේක හරිය ලස්සනට ගෙනල්ලා හරුවත් ඈ පිනවන්නමයි බලන්නේ. නෑ ඒකේ පිනවන ස්වරූපය නිසානේ රූපයක් වෙන්නේ. ඒ පිනවන ස්වරූපයෙන් තමයි අපි මේ පොඩ්ඩෙන් අපි ගස්සගන්නේ. අන්න ඒකට අවධානය යොමු දැම්මයි ළඟ තියෙන පිනවිල්ලක් කියලා දන්නවනම් one step ahead අපි ඒකට දන්නවනේ දැම්මයිගේ කෙලස් ප්‍රවාහය යොමු වෙලා තියෙන ඇහැට රූපයකට දැන් තියෙන ඒකට දාසාවක් ඒ දන්නේ කොච්චර ලොකු විප්ලවයක්ද කියලා හිතන්නේ. කොච්චර ලොකු සෙල්ලක්කාරකමක්ද කියලා හිතන්නේ. මම රූපයක් දකින්නේ රූපේ සාහසාවක් ඇති වෙලා. මට රූපයක් දකින්න මට රූපේ එපා වෙලා. අන්න ඒක දකින්න එක ලොකු අවදිභාවයක්. ඒ කියන්නේ රූප දැකපුම ඇස් දෙක වහගන්න එක නෙවෙයි. නොදකීවා කියන එකත් නෙවෙයි. දකින්න රූපේ මතුවෙන කෙලෙසේ අඳුනගත්තයි කියලා කියන්නේ යාට සන්තෝෂ වෙන්න පුළුවන්. මේ මතින් කෙලෙස් වෙනවනම් කණේ කිසිම කෙලෙසයක් නැහැ. නාසයේ කෙලෙස් නැහැ, දිවේ කෙලෙස් නැහැ, කයේ කෙලෙස් නැහැ කියලා ලොකු සතුටක් වෙනවා. මෙතන තියෙන එකත් බුක් කීපින් වලට වැටලා තියෙන. ගානට අහු වෙලා මහන්සිය කිව්වේ දැක්කට ටිකක් මම දැක්කා. ඒක දකින්න ඒකෙන් වෙන ටික දන්නවා. ඒකෝට අනිත් ඒවා ඉබේම ඉබේම ලැබිලා තියෙන්නේ. මේ මාළුන්ගේ පුත්තු සූත්‍රය කියනකොට මේ හරි සතුටක් ඇති වෙනවා. අපිට තියෙන එකයි මේ චිත්තක්ෂණය දැන්න තියෙන කෙලෙස් ටික දැනගන්න විතරයි. ඒක දැක්කොත් රහස් පොලිසියට අහුණා වගේ කෙලසොට ඉන්නත් බැරුව යනවා. නෑ අපිට ඇත්තටම සුතයත් අවශ්‍යයි. අපි තේරුම් අරගන්න මූල ධර්මයක් වශයෙන් තේරුම් අරගන්න තියෙන්නේ ඊයේ වෙච්ච කෙලස්සත් අපිට ප්‍රශ්නයක් වෙන්නේ නෑ. හෙට වෙන්න තියෙනක ප්‍රශ්නකුත් නෑ. මගේ අම්මා කරපුවා මට වැඩකුත් නෑ. මේ වර්තමාන මොහොතේ මැම්මේ තියෙන්නේ. හොඳක් දකින්නත් නෑ. දකින්න හම් වෙන්නෙම මොකෙකට හරි බැඳිලා. බැඳිච්ච ප්‍රමාණය මෙච්චරයි කියලා. මේක රාගේ 100 30ක් බැඳිලා. මේක ද්වේෂේ 150ක් බැඳිලා කියලා දන්නවනම් ඒක නිකන් හරියට තමන්ගේ ඩෙන්ටි කාඩ් එක ටැක්කවා. ඊට පස්සේ කෙලස් වල ස්වරූපයක් කියලා දැක්කොත් ඉන්න බෑ ගන්න. ඒක මේ මේ මේ සූර්යාලෝකයට ඕන විස බීජයක් දැම්මොත් ඉක්පටම මැරලා යනවා. සූර්යාලෝකය තමයි මුළු ලෝකෙම තියෙන හොඳම විස බීජ නාශකය. අඳුරට ගත්තොත් විස බීජ වැඩෙනවා. ප්‍රකාශ කරපු ගමන් ආලෝකයට දාවන්න නැති වෙනවා. සතිය කියන්නේ සූර්යාලෝකය වගේ එකක්. ඕනම ක්ලේශයකට සතිය යොදපු ගමන් ඒ විස බීජ එහෙම සප්‍රසන්න පටන් ගන්නවා. ඒක සරුවචනන්ට හොඳටම දන්න කාරණාවක්. එතන මොන කෙලෙසයක් මක් කමන්නේ ඒක සතිය සතිය ආලෝකයට යට කරන්නේ. එතකොට ඒ කෙලෙස් වල අර තියෙන මේ කියන්නේ ඒක පැතජිනික් ඉෆෙක්ට් එක රෝගකාරක ගතිය නැතිලා යනවා. ඉතින් මේක බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා හිතුවේ මේක අපිට මනුස්සයට අයිති නැමක දෙවියන්ගේ වැඩක් අපිට මේක කරන්න බෑ කියලා. උන්වහන්සේ කත නැතුව බය නැතුව එනේන කෙලෙස් දිහා බැලුවා. බලන බලන ඉන්නකොට එන්නේ එන්නේ එන්නේ හේ බාන ගතියක් එන්නේ එන්නේ එන්නේ දුර වෙන ගතිය දකින්නකොට මගක් යනකොට තේරුම් ගත්තා මේක මිනිස්සුන්ට කරන්න පුළුවන් කියලා දෙන්න පුළුවන් මම මේ කරගෙන ඉන්න ඕනේ කියලා හරි මේ ඉදිරියට සල් වෙන ගතියක් එන්නේ කියලා. ඒකෙදිත් ඔය භාවනා කරගෙන යනකොට ඇත්තටම කියනවා සෝවාන් වෙනකොට 130ක් ලකුණු ගන්නවානේ. සංවේදන 10න් 103යි පාස් ලකුණු හම්බෙලා. ඊට පස්සේ තමයි සබ්ජෙක්ට් එක දන්නවා කියලා අපිට හම්බ වෙන්නේ. ඊට පස්සේ ගැම්මක් එනවා මේ කඩාන යන්න. ඒ කියන්නේ කෙලස් කපන වැඩ පිළිවෙලේ සෑහෙන ප්‍රගතියක් එනකන් අපි ළඟ තියෙන නාස්තික බැරි නොහැකි පච වෙච්ච හැඟීමක්. ඉතින් ඒකට සෙනගක් එක්ක ඉඳලා තමයි මේ ගැම්ම ගන්නෙ. යම් ප්‍රමාණයක් ආව ගමන් ඉන්නවා ගැම්මක් මොනවත් නැහැ ඉතින් ආය කඩාගෙන යන්න පුළුවන් ගැම්මක්. ඊට පස්සේ යරුවෙන් කියන හොවන් වුණාට පස්සේ මට වගකීමක් නැහැ. මට තියෙන්නේ ඔබ මේ ගඟකට ඇදලා දානකම් විතරයි ඊට පස්සේ ඒගොල්ලෝ කරගන්න හැටි දාන්න. මේ මුල් ටිකේ තියෙන අමාරුකම නිසා තමයි බර ගාන පරිේශණයටවත් බහින්නේ. ඒ වෙනුවට කාම ලෝකේ ගත කරනවා. ඉතින් ඒ නිසා මේ ඒ දුර්වකන්තිය දිහා කෙනෙකුට බහිනකම රහත් උනටත් වැඩිය සලකන්න වටනවා කියලා කියනවා මේ ගන්න මොකන්ද මේ මේ අභියෝගය. බැරි උනන ගමන්නේ මැරිච්චාවයි. ওই මැත්තේ මැරිච්චාවයි කියලා ඒ ගන්න යෝගාවචර ජීවිතයේ වටිනාකම කරන්නේ මොකද රහත් උනට පස්සේ ඕක කරන එක මහ දෙයක් නෑ. මොකද හැකියාවල් තියාගන්න කිසි හැකියාවක් නෑ. හුදු සීලයක් තියෙනවා සද්ධාවක් තියෙනවා. ඒ නිසා යෝග ජීවිතය කියලා කියන්නේ වඳින්න වටින ජීවිතයක්. හැබැයි හැකි සංඥාවෙන් යන්න ඕන. හැබැයි කක්ක ගොඩේ ඉන්නේ. හොඳටම දන්නවා කෙලෙස්. නමුත් ඒකනේ අපේ අපේ රටනේ. ඉතින් මේක මම හිතන්නේ වෙන විශේෂයක් අපිට ලෝකෙ උගන්වනවා කියන්නේ. කිසිම දැනගෙන උගන්වන්නේ නැත්තේ මේක කරගන්න බැරි වෙලා තියෙන මම කියන්නේ සාම්ප්‍රදායික විදිහේ මතේ නැති ඔය නිවුස් එකේ කරන දැන් අර මාගේ වහින මුදුතරකවාද මගේ හිතේ කෙලස් දෙන්න හොඳ නැහැ. ඉතින් මෙයා කුමාරගේ ප්‍රතිදී වගේ අපි සම්මුතිය ගන්න මේකෙන්න ඕනේ කියලා. ඒක නැහැ කියපුවම මේකේ. ඒක ඉතින් අර තට්ටු කරපු ගමන්ම කඩාගෙන පයින්න. කෙලස් එක සෙල්ලම් කරන්න බෑ. ඔය ඔයදී තමයි හිතේ පන්සලෙන් කියෙන්නේ නැහැ සමහර ඒ කතාව පැත්තකින් තියාගමු. ඒ කතාවක අපි පැත්තකින් තියාගමු. අපිට කරන්න තියෙන්නේ මේක දැනගත්තට පස්සේ අපේ භාවනාවට පන්නරයක් එනවාද කියලා බලන්න. ඒ කියන්නේ මේ කෙලෙස එනකොට මං කියන්නේ පොඩ්ඩක් වාඩියට අපි green tea ටිකක් බොමුකෝ එන්නකෝ. එනකොට තේ ටිකක් බොන්න කතා කරන්නේ. අපි උලත් ටිකක් කතා කරන්නේ. ඉවරයි. මුන්න යකාවත් කමන්නේ. ඒ ගම්පිලක එන්නේ නැහැ ඔක්කොම හොඳ කට්ටිය ඉන්නේ නැහැ. එන්නේ ඔයගේ යක්කම තමයි. පොඩ්ඩක් නම කියලා කතා කරන්නේ. මොකක්වත් එන ඥානපෝණික හමුදුරෝ මේ සත්‍ය ගැන සත්‍ය කියලා දෙනකොට මම හිතන්නේ අදහවස අපිට කතා කරන්න වෙනවා. සත්‍ය ගැන කියලා දෙනකොට කියනවා මේ මම නම් දන්නේ නැහැ. නමුත් මේ යක්කු ගැන කතා කරන අය දන්නවලු. යක්කු ගැන يعني මතුරුලා කටයුතු කරන කට්ටිය ඕනෙම යකෙක්ගේ නම කියලා කතා කරොත් ඌ බයයි. යකාට බැරිලු කවදාකවත් බයක් නැහැ කියන්නේ. සීරිමැසින අයනකොට උඹ සීරිමැසින නේද කියලා අහුවොත් එහෙම ඌ එහෙම තත්ත්වේ අන්තරදායයි. මොනම මොනම යකාට උනත් නම කියලා කතා කරොත් බැහැ. ඒ නිසා ඕනෙම කෙලෙසයක් ආවට පස්සේ යාට කිව්වොත් උඹ රාජ නේද කියලා එයාට වසන් බෑ. ද්වේෂයක් එනකොට හලෝ මස්සිනා කොහමද උඹ කාට පස්සේ ද්වේෂේ නේද කියලා කිව්වොත් මොහයක් එනකොට මොහේ නම කියන්න පුළුවන් ඉවරයි. ඒකෙන් කියන්නේ උඹට කිව්වයි කියලා අසත්පුරුෂ වෙන්නේ. ද්වේෂයට ද්වේෂය කිව්ව කියලා අසත්පුරුෂ වෙන්නේ. දැන් සරුවචනන්සේ මෙහෙම බණ කිය කිය ඉඳද්දී ඒක තනකදී සඳහන් කරනවා මාරය එනවා. මාරය ඇවිල්ලි වෙන්න ඒක පාට කඩාන වදිනවා ගොවියෙක් වගේ මඩ ගහගෙන ශ්‍රමණ වර්ග ගෞතම මගේ හරක් දෙන්න කොයිද කියලා කියලාද කියලා. නගුලක් කලිය තියාගෙන කෙවිතක් අතේ අරගෙන බුදුහාමර කරනවා මාර පාපී තව මාර උඹට හරකුන්ගෙන් ඇති වැඩේ මොකක්ද? පාපී මාරය උඹට හරකුන්ගෙන් ඇති වැඩේ මොකක්ද කියනකොට මාරයා දැනගන්නවා මාව අඳුරගත්තයි කියලා එතනම අන්තරක් දානවා. බුදුහාමඳුරන්ද මේ බුදු වුණාට පස්සේ ඉතින් යාගේ බැට මේ වොලන්ටියාමේකේ කට්ටිය නේ රාග දෝෂමෝ කියන්නේ. කෙලින්ම රෙගියුලාමේක නෙවෙයි. ඒ කට්ටිය නෝඩක් කියන්නේ නම කියලා කතා කරන්න වෙද නැත්නම් කියන්නේ අයිඩෙන්ටි කාඩ් එක පෙන්නන්න පොඩ්ඩක් බලාගන්න. පංච නීවරණත් ඒ ප්‍රශ්නේ නේද? ගන්තන්නේ නම. ඉස්සෙල්ලා හඳුනගෙන හස් දෙන ඊට පස්සේ නම කියන ශරීරය. ඒ කියන්නේ රාගය කියලා කියන්නේ පංච නීවරණ තමයි පළවෙනි එක කාමච්ඡන්ද. ආහට කඩා බෙල්ල බලුවා නම් ඒකටත් සංස්කාරය කියන්නේ. කොහොම වුණත් ඉදි මේ මොනවාද මේ පොල් කුරුමිටියක් ගත්තොත් ඉලපට කඩන්න බෑ. එක එක කූර ගත්තොත් නලාදාරංග කුංජර බුදුහාමර කියන්නේ බටගාලකින් හදලනද ගියක් පිටින් ඇතෙක් වගේ ඔය එක එක එක වෙලාවට ගන්නේ. එන්නේ කඩපන්. කඩ කඩ බලනකොට පොල් කූරු මිටියම කඩලා දාද්ද. හැබැයි මිටිය පිටි කනලා ගත්තා සවුත් ඒක කරන්නේ. මිටියම එන්නේ නැහැ. අපි මේ හිතාගෙන ඉන්නේ. ඇත්තට කවදාකවත් රාග ද්වේෂමෝ දෙකක් එකවර එන්නේ නැහැ. රාගෙ තියෙන දර ද්වේෂෙ හිටින්නේ බෑනේ. අපිට සත්‍ය නැති නිසා එකක් පිට එකක් ගන්නවා. එතකොට සමානලට කොහොම එකට දෙන්නේ? එතකොට මුතුම කරගන්න බැහැ. මාගේ එක මනසට. හිත වැටෙනවා. අපේ හිත වට ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියනවා මේව වෙන් කරලා විභජ්‍යවාදය කියලා නේ බුදුහාමුදුරන් අපිට උගන්වන්නේ තේරවාදී විභජ්‍යවාදය කියලා කියන්නේ මේ මිච්ඡේ වෙන් කරන්නේ. වෙන් කරලා එකක් අරගන්න. රාගේ විතරක් ගන්න. නැත්තම් අපිට භාවනා කරන සද්දයක් ඇහෙනවා. හොඳයි සද්දයක් මේක ඉතින් ආයෙ ඔකට ප්‍රශ්න නැහැ මේක සද්දයක්. බලන්න හිතුවොත් මොනක්වත් වෙන්නේ නැහැ. ද්වේෂයක් ආව. ද්වේෂ විතරක් බලන්න. මොනක්වත් වෙන්නේ නැහැ. කීයද? ඒ ඒ කීයද? කොහමද හොඳයි අද ගිය මේ මේ සාකච්ඡා වෙච්ච පැත්ත හොඳයි. මොකද මේක මේ මූලධර්ම මේක පැහැදිලි කර මේක මූලධර්ම පැහැදිලි කරන්නත් භාවනා නොකරන කට්ටියක් එක්ක කරන්න බෑ. මෙතෙන් යන්න බෑ මෙතෙන් යන්න ඉතින් ඇහෙන අමාරුයි. ගියාට උනත් මේ පුංචි පුංචි අත්දැකීම් තියෙන කෙනාට තමයි මේක විනෝදාංශයක් බවට පත් වෙන්නේ. අත්දැකීම් නැති කෙනා හිත වට ගන්නවා. මේව නම් ඉතින් භාවනා කරන්න හම්බෙන මෛත්‍රී බුදුහාමුදුරුවම බන්තියක් කාලා ෂේප් වෙන්නම් කියලා හිතා ගන්නවා. කවදාකවත් මේ වැඩේ කරන්නේ නැතුව මෛත්‍රී බුදුහාමුදුරුවන් කරන දෙයක් නැහැ. අපේ වැඩේ අපි කරන්න එපා. පැහැදිලිව. ඒ කියන්නේ අපි අපිට ප්‍රශ්නේ තියෙන්නේ පින් එක නෙවෙයි. යෝගාචර ජීවිතයේම තියෙන පවුල එක. සබ්බපාවසා කරනම් විතරයි කරන්න තියෙන්නේ. ඒක කුසලස උපසම්පදා ආයෙ වෙන කරන්න දෙයක් නැහැ ඒක. දැන් අපි කරලා තියෙන්නේ මේ කරත්තගේ පැත්තකදී ගුණා ඉස්සරහට දාගෙන පින් කරන්න හදාගෙන ඔක් කරන කරන ගානේ මොනවා වෙනවද කියලා පටසක්කයි. එන්නේ හොඳට බලන් ඉන්න මගේ මේ ප්‍රවාහය මොකද වෙන්නේ? පිනක් කරනකොට මොකද වෙන්නේ? පවක් කරනකොට මොකද වෙන්නේ? නිකන් ඉන්නකොට මොකද වෙන්නේ? ඒකේ බුක් කීප් කරන්න ඕනේ. හැම වෙලාවෙම මේ ගණන්ත වීමක් එන්න ඕනේ. පොත්ත වීමක් වෙන්න ඕනේ. පොත්ත වීම කෙරුවොත් බිස්නස් එක දුවන්නේ ලාභයටද පාඩුවද කියලා නොබෝ කලකින් තේරෙනවා. පොඩි නෙවෙයි. පොඩි නෙවෙයි බරපතල ප්‍රශ්න. ඈ? සමහරක් ඉතින් හිතනවා කෝකරෙන්නේ නැහැ කියලා. ළමයි කියන කෙනෙක් කෝකරන්නේ නැහැ නේ කියලා පන්සල් යන්න ඕනේ. කියන සමහර ගොඩක් ළමයි කියනවා. ඒ ඒ කියන්නේ ආත්ම වංචාවක් නම් කරන්නේ හොදන්න පුළුවන් ජරාවක් නෙවෙයි. සනීප කරන්න පුළුවන් ලෙඩක් නෙවෙයි ඒක. මොකද අපි එතෙන්දී මේ පොදු ජනයත් එක්ක සලකන්න බෑ. මම කියන එක විතරයි ගන්න වෙන්නේ. නේරුතුමා කියලා තිබුණා මේ එතුමා තමයි ඇත්තටම බුද්ධ학ම ධම්මචක්කයේ ඉන්දියාවේ ලාංඡනය කරන තරමටම කතා කරේ හින්දු භක්තිකය වුණාට එයා කියලා තියෙනවා බුදුරජාණන් වහන්සේ කියන දේ හැම කෙනාටම කරන්න පුළුවන්ද කියලා මට සැකයක් තියෙනවා. මොකද කෙරුවොත් හරියන බවට නම් මම සාක්ෂි වෙනවා කියන්නේ. ඒක පුද්ගලික වැඩක්. මේ දෙන්නේ එකතු වෙලා කරන්න බෑ. අපිට ඉස්කෝල ළමයි එක්ක හරි අපේ දරුවෝ ටික හරි මගේ පන්සලත් ඒ ඒ ඒ වෙන වැඩක් නෙවෙයි. කරනවා නම් දැන් කරපන් උඹත් එක්ක නැත්තම් කවදාකවත් වෙන්නේ නෑ. එහෙම කරලා බලනකොට ඉච්ච ලොකු දෙයක් නෑ. ඒකද නෑ කියන්නේ ඒක දෙල්ලක් කරකම හදා දෙල්ලම් ගමනක් හදා ගන්නවා. කට්ටියත් එකතු වෙලා සාකච්ඡා කරලා සෙල්ලම් ගමනක් හදාගත්තාම ඔය පොඩ පොඩ පොඩ පොඩ ගලව ගලව දාන එකයි ස්වාමීන් වහන්සේ ටිකකට ඉස්සෙල්ලා අර කියපු විතක්ක වලින් මෙන්න එකක්ම තමයි දැන් ওই මත් වේලාවේ මට හිතෙන හැටියට තව ඉස්සෙල්ලා බැරි වෙච්ච එකක් තමයි ජනපද විතක්ක ජනපද විතක් ජනපද විතක් කියලා කියන්නේ දැන් මේ වෙලාවේ ඩොලර් එක නගිනවද බහිනවද දන්නේ නැහැ ඉතින් මෙහෙම ඉඳලා යනකොට සල්ලි බැංකුවේ තියෙන ගාන නැගලා තියෙයිද බහලා තියෙයිද කියලා ඉතින් කල්පනා එහෙම නැත්නම් සුනාමියක් එනවයි කියලා තියෙන 2012 එයිද දන්නේ ආවොත් එහෙම ගෙට මොනවා වෙයිද කියලා මේ ජනපදවල වෙන දේවල් මේ ඉඳගෙන භාවනා කරුවට මොකද මේ බොහොම අමාරුවෙන් භාවනා මැදත්තරක් වහන කුටියක් වහන භාවනා කරාට හිත තියෙන්නේ ජනපදවල වෙන දේවල්. ඒ වගේ විතක්කව හයක් තියෙනවා. ඒක ඉතින් අපරාධයක් විදිහට පේන්නේ වැලු බැලමට. නමුත් සරුවත් යනතේ hina වෙනවා. ඕකට තමයි නාකි වෙලා තියෙන්නේ. දවස නාකි වෙලා තියෙන්නේ ඕකට තමයි. ඕවා කල්පනා කරගෙන ඉඳලා බැලුව බැලමට හොඳ වුණාට පුදුමාකාර කාලයේ කාබාසිනියක් ඉදීමක් කරා. ඊළඟ භාවනා පැතිය සල්කාරයේ පවත්වන්න මේ මේ මධ්‍යස්ථාන හැමදාම තියෙනවා මම මීත්‍රිකල හැමදාම ඉන්නවා මහත්තයට ඕන වෙලාවක ඉන්න මීත්‍රිකල ඕන වෙලාවක යනවා නෑ මම කියන්නේ ජනතනක් තියෙනවා නමුත් වැඩි වෙලාවක් මෙහි ඉන්නවා ඒ නිසා හැමදාම ධර්ම වර්ෂා වහිනව කරුණාකර වාදනේ එළියෙන් ගියත් ගේ ඇතුලේ තියාගෙන ඉඳලා මේ වැස්ස වෙලාවල් නම් මම නෝන වාදනේ තියන හැබැයි ඒක යටින් හිලක් තියෙන වාදනයක් නෑ වැඩක් නෑ මොකද එකතු වුණාට පස්සේ යනවා ඒක ඒක බලලා දහදිනේ එළිය තියන්න සදාතනික ධර්ම වර්ෂා වහිනවා හැබැයි ඒක ඉතින් අපේ රිසෙප්ටිවිටි එක අපි ඒක දරා ගන්න උකහා ගන්න ගතිය තියෙනවා ඒක වැරදි මන්දට මම මම හෙව්වේ 79 මම 80 ඒ කාලේ මේ වගේ දේවල් මොනවත් තිබුණේ නැහැ නමුත් ඒ එක්කෙනෙක් දෙන්නේ දැක්ක මේ මිනිස්සු කැප වෙලා වැඩ කරනවායි කියන එක ඊට පස්සේ කඩාන කඩාන යන්න ගියාම තමයි ඒක එකතු වෙන්න පටන් අරගන්නේ. ඒ නිසා ධර්මයේ වහින්නේ නැහැ කියලා අපිට කියන්න බෑ. සනාතන වරදක්. අර මාසේ කිව්වා මේ වගේ මාසේ කිව්වා වෙලා මේ මම කියන්නේ මේ මේ පුදේ දවසක් අනේ තාත්තා අදහස් කරේ ඒක නේ ඒකනේ කිටි හදලා කිට් එක දාලා බව උකුලට තියාගෙන බොවන්න ඕනේ. බැරි වෙලාවට හපල කන දෙයක් බෑ. බැරි වෙලාවකත් මේ හොයාගෙන කන දෙයක් බෑ. ඉතින් හැමදාම එක තනින්ම කිරි දෙන්න ඕනේ නැත්නම් චුට්ටයි. <laughs> ඒ අවශ්‍ය ප්‍රමාණයට එනකන් දෙන්න දත් වෙනකන්. දත් වෙනකන් දෙන්න බලන්න බලන්න කිව්වා මේ මේ මේ සිද්ධියත් මේ ඉන්න මණ්ඩලයේ සැලසුම් කළ කරපු එකක් නෙවෙයි. අර මේන් එකතු වෙලා ඒක වුණා. ඒ නිසා හැම කෙනෙක්ගේම මෛත්‍රී කර්මා මේ මෛත්‍රී අදහස් විපස්සනා අදහස් එනවනම් මේක ඉතින් පෙරලෙනවා. දිගට දිගට පෙරලෙනවා පඬිස්සාංශ කියන්නේ හැම වෙලාවෙම මේ රිට්‍රීට් එක ඉවරනකොට ගුරුන් පඬිස්සාංශ කියනවා. උඹලා උඹලා තම තමන්ගේ සතිය වඩනවා නම් තෝත්තු කුඩි කොහේ හිටියත් මේ ධර්මෝජා වැඩෙනවා ඥාතිත්වය වැඩෙනවා මේ ධර්මයේ ධර්ම රුධිරය කියන්නේ සතිය. හැබැයි ඒක තමන්ගේ යුතුයකම් කරන්නේ නැතුව ආණ්ඩි වගේ අනුන්ගේ හැඳ හයියෙන් කන්න බලන්න එපා. හැම වෙලාවෙම තමන්ගේ කොට හදාන්න ඕනේ. ඒකතකොට තමයි පැහැෙන එකේ කඳක් හැදෙන්නේ. දැන් ඈ නැත්තම් උණු වතුර තමයි. හැම කෙනාම මේ බලන් ඉන්නවා අරයාගේ දැන් 6 දිනක 7 දිනක කරනවා මම නොදැම්මට 6 දිනක කිව්වා පැහැෙනවනේ කියලා හිතාන එනවා. හැම එකම ආඳි. හැම එකම බලනකොට කට්ටකම කරලා තියෙන එක එක්කත් අත් හාල් දාලා නැහැ. හැබැයි අර මුටිය බලන්න යන්නෙත් නැහැ එක එක්කත් ලැජ්ජයි. ඒක ගොත ගොත ගන්න. බලනකොට වෙන්නේ මොන අතට විතරයි. එහෙම බෑ. ආණ්ඩියක් දෙනා කන්ද හරිය බෑ. තම තමන් ඉන්න ඉන්න තැන් වල හැම ඉරියව්වේම ශක්ති ප්‍රමාණය සතිය වඩනවනම් දැන් තියෙනවා ඒ කියන්නේ www.dot වගේ world wide web එකක් වගේ සතිය වටන කට්ටියගේ network එකක් තියෙනවා. ඒක මේ මේ ලෝකේ කවුරුත් කරන එකක් නෙවෙයි මොන්න පැත්තක හිටියත් එකතු කරනවා. යම් කිසි කෙනෙක් මුළු ජීවිත කාලෙම සතිය වඩන්න පටන් ගත්තොත් භාෂා ප්‍රශ්නයක්වත් ස්ත්‍රී පුරුෂ ප්‍රශ්නයක්වත් මොකක්වත් නැහැ. ඒක බෞද්ධ බෞද්ධ ප්‍රශ්නකුත් නැහැ. අපි ওই කතෝලික කියලා හිතන මිනිස්සු බර ගාණක් දැන් මේකට බහැලා. මුස්ලිම් කියන මිනිස්සු බර ගාණක් බහැලා. ඒ ඔක්කොගෙම නෙට්වර්ක් එකක් යනවා. එතකොට ඒකට කියන්නේ යුනිවර්සල් කොන්ෂස්නස් එකට එන්නේ අපි. ඉතින් ඒකේ සමාජිකත්වයේ මේ සල්ලි වලින් ගන්න පුළුවන් එකක් නෙමෙයි. හැම වෙලාවෙම Taman යෙදෙන්න ඕනේ අහන්න ඕනේ මං ඊට වැඩිය සතියේ පරියංග කීයක් කරාද ලක්මන් කීයක් කරාද දවසේ කොච්චරලා සතියෙන් හිටියද කියලා ඉන්නකොට අසරණ ගතියක් එන්නේ හරි හසරණ ගතියක් හරි network එකට හම්බෙච්ච ගතියක් එනවා එතකොට තේරෙන පටන් අර ගන්නවා අපි මේ 2500ක් පහ වුණාට නැත්නම් 2000 ගණනක් මෙහා පැත්තේ ඉපදුනාට ඉතර ලොකු හානියක් වෙලා නැහැ. සාත්‍යත්වර ජේසවනාරාමේ දරුවත් යන මොහොතක ඉන්නා වගේ අතිගලියක් තියෙනවා. හරි දෙවියන් හැම කෙනෙකුටම යුතුයකමක් තියෙනවා. මේ හම්බෙච්ච අවස්ථාව එකම චිත්තක්ෂණයක්වත් පැහැර යන්න දෙන්න නෑ පුළුවන් තරම් සතියින් ගත කරන්න ගයි. හොඳයි අපි එහෙමනම් මෙතනින් නතර කරන්න බලාපොරොත්තු වෙනවා. ඊළඟ දැන් දැන්ද මම දැන් බේම්ජිගේ හම්බු හම්බෙන්න මේ ඊයේ ඉඳලා අපොයින්ට්මන්ට් එකක් දාන්නේ ඒකයි මම තුන් කියන්නේ පහට පුළුවන් 5ට තමයි අපි ඉන්ටර්විව් එකට දාලා තියෙන්නේ. මොකද මටත් ඉවර තියෙනවා පොඩ්ඩක් සක්මන් කරන්න ඕනේ. දැන් මේ පැයකමාරක් වාඩි වෙලා ආයෙ ගිල්ල වාඩි වෙන්න බෑ. විශේෂයෙන්ම ස්වාමීන් වහන්සේ දෙයි කියලා තියෙනවා මම යනවා තුනට ස්වාමීන් වහන්සේ හම්බෙන්න ඉන්න 5ට දාගන්න. කිරි ඉල්ලන්න එපා. කිරි හත්ති වගේ නිකන් හරියට මේ ඒක මේ එව්ව බෑ.